අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අගෝස්තු මාසේ බලවින්දත් ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. චීතුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ සත්ත ධම්මාහාන භාගියා සත්ත අසත් ධම්මාති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් පෙළගස්වන්ට යෙදුන මේ අසත් ධර්ම හත එහෙම නැත්නම් හාන භාගීය ධර්ම හත එහෙම නැත්නම් පරිහානියට හේතු බාධක වෙන ධර්ම හත ඉගෙන ගනිමින් ඉන්නේ අපි පසුගිය දේශනාවලදී ඒක සඳහා අශ්‍රද්ධාව හේතු වෙන හැටි එහෙම නැත්නම් අහිරික අනොත්ප්ප කියන ඉරියොතප් කියන එකේ ප්‍රතිපක්ෂ ධර්ම අපිට පරිහානියට හේතු වෙන ඇති ඒ වගේම අපස්සුත භාවය බෞසුත භාවයේ අනිත් පැත්ත හේතු වෙන ඇති අපි ලදර දවස්තාව හැටියට ශක්ති ප්‍රමාණයෙන් තේරුම් කරගත්තා. ඒ අනුව ඊගාව නැත්නම් ලයිස්තු ඊගාවට තියෙන කුසීතකම. එහෙම නැත්නම් කම්මැලිකම. උබ්බඩ ගතිය. ඉතින් ඒකත් අසත් ධර්මයක් විදිහටයි අපි සාරිපුත්‍ර සාංශිකේ පාඩමක් විදිහට ඉගෙන ගන්න. ඉතින් මේ කුසීතකම එහෙම නැත්නම් හීන විරිය එහෙම නැත්නම් ශද්ධාව නැතිකම මේ වීරිය නැතිකම අපිට වෙනමම චෛතසිකයක් විදිහට කාරණාවක් විදිහට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ධර්ම પરම්පරාවේ ඒක මේ අපසුත භාවයත් මුට්ට සතියත් අතරමැදයි යෙදিলা තියෙන්නේ. ඒ නිසා කොතෙක් දුරට අපි අහන ධර්ම එහෙම නැත්නම් බණ ඇහිම බහුසුත භාවය අපි උනන්දුකාරකද අපිව කුසීතකම මඩන නසනසුලුද මඩනාසුලුද ඒ කුසීතකම නැතිවීම හරහා එහෙම නැත්නම් අපේ මේ හිත උනන්දු භාවයේ හරහා අපිට කොච්චරක් සතිය වර්ධනයක්, උපට්ඨිත සතියක් එනවද කියන එකයි අපි තලකා බලන්න යන්නේ. ඉතින් ඒක නිසා මේක නිකන් දන්වැලක පුරුක් වගේ එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපි ඊයේ ඒ බහුසුත භාවය නැත්නම් අසු විරු බව පොතේ දැනුම තියෙන බව පිළිබඳව මතක් කරේ සර්වඥ දේශිත ධර්මය හැම වෙලාවෙම අපමත්තෝ උපකට්ටෝ ආතාපි පහිතත්තෝ විහෙරේ යම් කියන දේට උනන්දු කරනවා. අප්‍රමාද වෙන්න නිතරම හෙට කල් හෙටට කල් දාන්න එපා මතු බුද්ධ සාසනයට කල් දාන්න එපා දැන් දැන් වාවහා කළ යුතු අප්‍රමාද භාවයක් ਸਰවඥාන්සේගේ හැම ධර්ම කොටාසකම තියෙන මුහුදේ ලුණු රස වගේ තියෙන තියක් තමයි අප්‍රමාද භාවය ප්‍රමාද වෙන්න එපා උපකට්ටෝ කියලා කියන්නේ Taman විවේක වෙන්න. මේ සෙනඟ කෙරේ ඝණයා කෙරේ කුලයා කෙරේ යදිලා යෙදී ගත කරන්න වෙන එක පරණ කරපු කර්මයක් පරිසන්දෙන වෙලාවක්. විවේකයේ ලැබුණා නම් පෙරකල පිනක්. ඒ නිසා කාගවත් විවේකයට බාධා කරන්නත් එපා කර්ම රැස් වෙනවා. Tamanට හම්බ වෙච්ච වෙලාව විවේක වෙන්න. එතකොට තමයි කය මනස දෙක වැඩෙන්නේ. මේ සෙනඟත් එක්ක ඉන්නවයි කියන එක දඟගයක් වා. ලිම කරදරයක් ඒ නිසා අපි කොච්චර පව් කරලා තියනවද කියලා පේනවා මේ සෙනගත් එක්ක ඉඳ වෙන එකෙන්. ඒ වෙනුවට අපිට විවේක වෙන්න පුළුවන්. ඒක සද්ධර්මයක් කියලා තේරුම් ගන්න පිරිසක් දිහා බලනකොට පේනවා. විවේක වීමත් සමහරුන්ට අසද්ධර්මයක් වෙලා. ඒක නිකන් මේ සමාජයේ ඉන්න බැරිකමට එහෙම නැත්තම් දක්ෂ නැති නිසා හැංගීලා කැලේ රිංගන ගතියක් කියලා කියන්න හදනවා. නැවතින අර සාරිපුත්‍ර සාංශය මතක් කර නිසා අපිට ඒක පිළිගන්න වෙනවා. අපි ඒ විවේක බුද්ධියට ගණ්ඩ යන්න දැහෙන ඥානයක් අවශ්‍යයි. විවේක වෙනකොට විවේකී බුද්ධි විඳින්න. එහෙම නැත්නම් අපි මොනවා හරි දෙයකින් හිත අවුල් කර ගන්නවා. අර පෑදීදියට බොරදිය දා ගන්නවා. හිත විවේක වෙන්න විවේක වෙන්න එක කාය විවේක වශයෙන් චිත්ත විවේක වශයෙන් උපදි විවේක වශයෙන් යන්න සෑහෙන සද්ධර්මයේ පිළිබඳ ගරුත්වයක් තියෙනවා. නැත්නම් අසත් ධර්මයේ මතුවන ගමන් අපි ගණයා කෙරේ බැඳෙනවා, කුලයා කෙරේ බැඳෙනවා, පාටි වලට යනවා, සුපර් මාකට් යනවා, සංഭാෂණ වලදී ගත කරනවා. ඉතින් ඒකෙන් පේන තියෙනවා අසත් ධර්මයේ ස්වභාවය. ඉතින් ඒක රට දිහා බලනකොට වුණත් එන්නේ එන්නේ එන්නේ ඒකමයි ඇදලා යන්නේ. කැලේට වැඩිය ගම වැඩි ගමට වැඩිය රාජ අගනුවර වැඩි අගනුවරට වැඩිය රාජධානි වල දියුණු රටවල එන්න එන්න වැඩි. ඒක නිසා ඒ ධර්මයක් හරිනම් එයා එන්න එන්න එන්න උදේකලා වෙනවා. විවේක වෙනවා. විස්රාම වෙනවා. කාය විවේක වශයෙන් යනවා. ඊගාට ආතාපි කියන වචනේ කියන්නේ අරමුණලද වැඩ ඇති, වැර ඇති, කෙලස් තවන වැර ඇති කෙනා. ධර්මයක් කියනකොට කෙලස් තවන වැර නැතුව අතප්පිට අතත් යන බුදිය ගන්න මේ කුසීත වෙලා බුදිය ගන්න හිතෙනවනම් එහෙම නැත්නම් කරන වැඩ පස්සට දාන්න වෙන ගතියකට එනවනම් ඒකටත් අසත් ධර්මයේ කියතයි. අසත් ධර්මයේ ස්වභාවය තමයි කම්මැලි කරනවා. බන ඇහෙන්න ඇහෙන්න ඇහෙන්න ආතාපි ගුණයේ කෙලස්තාවන ගුණේ වැඩෙනවනම් ඒක සත් ධර්මයේ බුදුරජාණන් සඳහන් කර තිනවා වීර්යවන්තස් අයන් ධම්මෝ නාය ධම්මෝ කුසීතස්ස කියලා. මේ ධර්මයේ තියෙන වීර්ය වඩන්න වීර්යවන්තයින් සඳහායි. කුසීට යන්න බුබ්බට යන්න බත් බූසන්න නෙවෙයි. කාලබුදියන්න කියන කතාවක් නෙවෙයි. මේකේ තියෙන එක නිසා මේ දෙක සම්බන්ධය තමයි අපි බලන්නේ. අසත් ධර්ම ශ්‍රවණේ ලැබෙනවා නම් කුසීතකම වෙනවා. සත් ධර්ම ශ්‍රවණේ ලැබෙනවා නම් විරිය ආරම්භ වෙනවා. ඒ සම්බන්ධතාවය පහිතත්ෝ විහෙරියන් නිවනටම යෙදිච්ච හිතකින් ගත කරනවා කියලා ඒ මාළුන්ගේ පුත්‍ර සාංශි බුදුරජාණන් ශ්‍රීලඟට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මට ධර්මයක් දේශනා කරන්න අපමත්තෝ වූපකට්ටෝ පහිතත්තෝ ආතාපි විහෙරෙය්‍ය යම් ආකාරයකට මම පමානොවි පැත්තකටලා බණ භාවනා කරගෙන අරබණ ලද විරිය ඇතුව නිවනටම මෙහෙවන ලද හිතක් ඇතුව එන විදිහට බණක් කියන්නේ කියලා. ඒක මේ බුදුරජාණන් වහන්සේට දෙන අභියෝගයක් වාගේ. මොකද හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම එකක් තමයි ඒක හුවා දැක්වීමක් තමයි මේ සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ මේ දසුත්තර සූත්‍රයේ සඳහන් කරන්නේ අස්සද්ද මේ අපස්සුත භාවයේ තියෙනවා බණ හොඳට ඇහිලා නැතුව ධර්මයේ පිළිබඳව ඥානය දැනීම නැත්තම් එයා කුසීතයි. අද තියෙන මුළු තාක්ෂණයම කරන්නේ මනුස්සයා කුසීත කරන එක. බොත්තමත් අද කරපමණි සියල්ල ලැබෙන්න හදලා මිනිස්සුන්ට දැන් ඒ අතේපයි හයියක් ඇත්තෙම නැහැ. ඔක්කොම නිකන් කිරිබිම්මල් නැටි වගේ. පොඩ්ඩක් එහෙම වෙච්ච ගම ඔන්න කරප්පන් එනවා. ඔන්න ඉදිබෙනවා. ඔන්න ගිඩිනස් එනවා. ඉතින් ඒ මොකද හේතුව ඔක්කොටම මේ ක්‍රමසහවිදි හොදාගෙන තියෙනවා. Taman තුල මොකුත් නැහැ ඔක්කොම පිට තියෙන්නේ තාක්ෂණයේ තියෙන කියලා අනුන්ට බාර දීලා ගත කරන ජීවිතය නිසා මේ තාක්ෂණය ඔළුව ලොකුයි බඩ මහතයි කේතගේ අපලේ තමයි හදලා තියෙන්නේ. හැදෙන ඔක්කොටම ඉච්චරයි. මේ තාක්ෂණයට යට වෙන්න වෙන්න වෙච වෙන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ රජගේ අතහැරපන් කැලේට ඵලයන් හිඟාගෙන කාපන් මෙන්න ක්‍රමේ. ඒක හම්බ කරන කෑමක් ආහන්නේ කුසීතකම මකල අපි අහන ධර්මයෙන් අපට විරියවන්තකම ලැබෙනවා නම් ඒකට සද්ධර්මය කියන්න පුළුවන්. සද්ධර්මය අහුනොත් විරියවන්ත වෙනවා. එතකොට මේ ලැබිච්ච වීර්ය අපි මොකේටද ආයෝජනය කරන්නේ? ඊගාවට සඳහන් වෙන්නේ සතියට. මුට්ට විරිය නැත්තම් මුට්ට සති. මොට වෙච්ච සතියක්. එහෙම නැත්නම් මුවාත ගෙවිච්ච මොට වෙච්ච පිහියක් වගේ. පිහිය තියෙනවා කැපෙන්නේ නැහැ. ඒ වගේ අපේ සතිය තිබුණට වැඩක් නැහැ. ඒක නිසා අපි අද ඉගෙන ගන්නේ ධර්මයක් යම් ආකාරයකට ඇහෙනවනම් බෞසුත භාවය වැඩෙනවනම් එන්නේ එන්නේ එන්නේ ආඩ කුසීතකම අතහැරලා විද්‍යාවන්තකම එනවනේ ඒකට සද්ධර්මය කියලා කියන්න පුළුවන්. ඒ සද්ධර්මේ පෙරිලා එන්නේ බයලජ්‍ය දෙක හරහා. ඉතින් ඒක නිසා කෙනෙකුට තමන් මේ ඔක්කොම දන්න දේවල්නේ. ඒ ධර්මදී සද්ධර්මේ මොකක්ද අසද්ධර්මේ කියන එක මේ තීරුම් ගන්න හදාන්නේ. ඒ නිසා ඒ ධර්මයේ එන්නේ බයලජ්‍යාව ඇති කරමින්, පායට බයලජ්‍යාව ඇති කරමින් කුසීතකම මකපින්. එහෙම නැත්නම් වීර්ය ආරම්භ කතාවයි. මේ සර්වචනාංශයේ දේශනා කරපු ධර්මයේ සද්ධර්මයේ බුදුරජාණන්සේගේ අවසාන කාලේ වෙනකොට එහෙම නැත්නම් පරිනිබ්බාන සූත්‍රයට යනකොට ගොඩාක් ප්‍රායෝගික කරුණු කියන්න පටන් ගත්තා. දේශනා කරන්න පටන් ගත්තා. පළවෙනිම සූත්‍රය ගත්තොත් අපි ධම්මචක්කපවත්තන සූත්‍රය හරීම දාර්ශනිකයි මූලධර්ම කරුණු විතරයි. ඒකේ තියෙන්නේ බුදුජානන්සේ බුදු වෙච්ච ගමම වැටහිච්ච සාරාර්ථය. ඒක තේරුම් ගත්තේ එක්කනයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් විතරයි. අනිකාට තේරුණෙත් නැහැ. නමුත් අවුරුදු 45ක් බුද්ධ කෘත්‍ය කරනකොට සර්වචනාංශේ පරිනිර්වාණ සූත්‍රයට යනකොට නිතරම ප්‍රායෝගික කොටස් තමයි දුන්නේ. ඒ ප්‍රායෝගික කොටස් ඔක්කොම එකතු කරපුවාන් 37ක් වෙනවා. ඒකට අපි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියනවා. ඒ පරිනිර්වාණ සූත්‍රයේ අවසානයේ හැම පරිච්ඡේදයකම වගේ බුදුරජාණන් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නැවත නැවත නැවත මතක් කරනවා. එතකොට මේක නිකන් නම් වශයෙන් අපේ බෞසුත භාවයේ සඳහා කියනවනම් සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රදාන් වේය සතර ඊර්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල බොජ්ජංග හත සහ ආර්ය අෂ්ටාංග මාර්ගය මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල වැඩියෙන්ම සඳහන් වෙලා තියෙන වීර්ය නම පොලක සඳහන් වෙනවා නම පොලක සඳහන් වෙනවා සතර සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීරිය වීරිය හතර පොලක සඳහන් වෙනවා හතරක් සඳහන් වෙනවා එතෙ ඊට පස්සේ වීරිය ඉන්ද්‍රිය වීරිය බලය වීරිය බොජ්ජංගේ වීරිය අංග මේ ආ ඊට පස්සේ irdipadoල විරිය irdipaදේ නව පොලක වෙන කිසිම ධර්මයක් වෙන කිසිම චෛතසිකයක් සත්‍තිස්පෝධි පාක්ෂික ධර්ම වල මෙච්චර නැවත සඳහන් වෙන්නේ නැහැ නමුත් දැන් උග දෙනෙක් බලනවා එහෙම ඇඟ තලා ගන්න නැතුව මහන්සි වෙන්නේ නැතුව ලේසියෙන් නිවන් ළඟින්න පුළුවන් ක්‍රමවලට පුදුම විදියට ඇදිලා යන උගයක්. නම් බණක් අහලා විතරක් බැරිද? එහෙම නැත්නම් කාගේරි ආශිර්වාදයෙන් හරි උඹ සිමන් දැක්කා කියලා ඒ භික්ෂු භාවයෙන් දෙනවා වගේ එහෙම නැත්නම් ධ්‍යාන මේ අද්දි ගැරලා දෙන එක එහෙම නැත්නම් මේ දන් දීලා භාවනා කුසල් ලබා ගන්න හැටි දැන් සිල් රැකලා භවනා කුසල් ලබා ගන්න හැටි. එතන මේ ආත් මේ ජීවිතේ මේ බුද්ධ ශාසනේ සාමාන්‍ය පුංචි පිංකම් කරලා මෛත්‍රී බුද්ධ ශාසනේ කෙලින්ම උඩින් ඇවිල්ලා කුරුල්ලෝ ගහින් වහන්න වගේ නිවන් ලබා ගන්න ක්‍රම වලට හරියට උනන්දුවක් තියෙනවා. කුසීතකමමයි බුබ්බඩකමමයි ශරීර හොරකමමයි වෙන මොකක්වත් නැහැ. අපි හරියට යනවා බුරුමෙට භාවනා කරන්න. ගියාට පස්සේ පණ්ඩිත ශාන්සි කියනවා මේ ලංකාවේ තියෙන සමශීතෝෂ්ණ දේශගුණය ඒ ශාංශ කියන්නේ සදා හරිත කියන වචනේ කටපාඩම් කරගෙන ඉලා තිනවා. සදා හරිත වන රේඛා මැද්දේ ගලා බසින දියවැල් සහිත ලෝකේ අමු බුබ්බඩේ ජීවත් වෙන්නේ. උන්ට එකේ කොටවත් නැහැ මේ කාලා බුදිය කරන එක මිසක බුදු වෙන්න ඕනකම නැහැ. බුරු පෙරටේ එකේ ඍතුයි තියෙන්නේ. අගෝ පෙබරවාරි මාර්තු අප්‍රේල් වලට දුන් දානවා. අගෝස්තු වෙනකොට හරිම සීතලයි. එහෙ ඉන්න මිනිස්සු බුදුම වීර්යවන්තයි. විශේෂයෙන්ම ගිහිල්ලා බලන්න කාන්තාවෝ මුන්න තරම් මේ රටේ ආර්ථිකයට උර දීලා කටයුතු කරනවාද කියලා. ඒ වගේම තමයි කාන්තාවන්ට බුද්ධම සමතත්වයක් තියෙනවා. ওই කිසිම කෙනෙක් දීපු එකක් නෙවෙයි. කාන්තාව යෙදී ගත කරනවා පෞල් ජීවිතේ, ව්‍යාපාර ජීවිතේ පිරිමින් එකට එක එක එක තියන. භාවනා ක්‍රමේ දීපු ගමනොත් ඒ මම ඉන්න කාලේ මම අපේ සංස්ථාවේ ස්වාමීන් වහන්සේලා හතර නමක්ගේ පරිවර්තනය කරා. ඒක මල වාතයක්. මං හරිම අකමැති වෙච්ච දෙයක්. මොකද මට වුණා මේ එක මූණක්වත් නොදක නොද්දකින් නොපතන් නොදොමකින් කියලා කැලේට වෙලා ඉන්න. බුරුමේ ගිහිල්ලා. හම්බුනේ නෑ. ලංකාවෙන් තුන් නමක් වැඩියා. ඉතින් හරිදම සංසයල කිව්වා ආයසුතුන් කරන්න දෙයක් නෑ වෙන යවන්න දනකොත් නෑ. මේක පරිවර්තනය කරන්න. ඉතින් ඒක හාමුදුර කෙනෙක් කමටහන් සුද්ධ කරන්න ගියාම ඒගොල්ලෝ මට ඇවිල්ලා ලියලා දෙන්න ඕනේ ඒගොල්ලෝ කමටහන් කරපු එක සිංහලෙන්. මම මගේ දොරේ සොයිබේ මං කියන්නේ පොත නමලා ගහලා තියලා යන්න මට කතා කරන්න එපා මොකද මට වැඩ තියෙනවා මම මට පැය භාගයක්වත් කලින් ඕනේ නැත්නම් මොනවා ලියලා තියෙනවද ඔය වචන කියවන්න බෑනේ ඔය කියවන එක කරන්න වෙන දේ පේනවනේ මට කියවන්න ඕනේ ඒක නිසා මට පරිවර්තනය කරන්න තියෙනවා කල්ැතුව දෙන්න ඉතින් කහම්තු කෙනෙක් ඇවිල්ලා ලියලා පොතේ මට අද අසනීපයි ඒ නිසා මම කමටහන් සුද්ධ කරන්න එන්නේ ඉසක කියනවා ඉතින් මම පොත අරගෙන බලනකොට මේක දිතෙන්නේ නැහැ නේ. මම ඒකේ අදලිව කුසීත වස්තු අරික්කාලක් කියලා පොතේ ලියලා මම පොත ඒතරම ගහලා තිබ්බා. කුසීත වස්තු අටක් බුදුහාමරෝ කියලා තියෙනනේ. බඩගිනියි කියලා, බඩ පිරලයි කියලා, ගමනක් ගියයි කියලා, ගමනක් ගිහිලා ආවයි කියලා, සීතලයි කියලා, උණුසුමයි කියලා, ලෙඩ වුණයි කියලා, ලෙඩ වුණා පස්සේ කියලා අටගේ අටි අරික්කාලක් තියෙනවා මේක දැන්. අටෙන් එකක් තියෙනවා. මම තීල පොත ගහලා මම වැඩ කරනකොට අර හමුදුව ආයෙවිල්ලා දොරට තට්ටු කරලා මොකද්ද මේ කරපු වැඩේ කියලා. මට වැඩි වැඩි මම ඇයි කියලා. දැන් මට ලෙඩ නිසානේ මම මේ මේ කමඨයන් සුද්ධ කරන්න බෑ කියන්නේ මම කිව්වා ඇත්ත කතාවෙදි මේ කුසීත වස්තුවක් කියන එක විතරයි මම කිව්වේ. ඉතින් ආය වෙන මොකක්වත් කිව්වේ නෑ අරික් කාලයක් තියෙනවා. මං කිව්වා අපි ඔය භාවනා කරන නගින තරප්පෝ ගාව පොඩි කොටුවක කාන්තාව භාවනා කරනවා. ඒ කටිට ඉඳ ගන්න මෙහෙම කකුල් දෙක දිග අර ගන්න ඉඩ නැහැ. පෙත්ත කවල පුරෝල. ඒ කට්ටිය මෙහෙම කකුල් දෙක අකුලගෙන භාවනා කරන්නේ. මොකද වෙලාවක් නැහැ, තනක් නැහැ. හම්බ වෙච්ච වෙල මං කෝ ගිහලා පොඩ්ඩක් බලන්න. ඒ කාන්තාවන්ට ඉඳ ගන්න ඉඩක් නැහැ. බලන්න පැය හෙල්ලෙන්නේ නැතුව භාවනා කරනවා. එක පැයක් කොහොම භාවනා කරන්නකෝ පොත් 10ක් ලියන්න කරුණු තියෙනවනේ. ඒව මොනවාක්වත් කරන්නේ නැතුව කුසීත වස්තු. ඒ කාන්තාව භාවනා කරන හැටි බලනකොට පුදුම ආදර්ශයක් තියෙනවා. නිකන් කතන්දර කියවණක් තමයි. කෙසේ නමුත් ඒ තරපපෙළ උඩ නැගලා අපිටපු කාමරයට යනකොට තරප්පෙලින් එහා පැත්තේ ගයක් පේනවා පාරින් එහා පැත්තේ. මේ පැත්තෙන් ආපු කවුටට එහා පැත්තෙන් යන්න පුළුවන් පොල්ලතු බැලල්ල දිර්ලා තියෙනවා. ඒ අම්මා කරන්නේ වට්ටි වෙලඳාම ඉහි වට්ටියක් තියාන ගිහිල්ලා බඩු විකුණගෙන එන එක. ඉතින් මාර තරප්පෙලේ නගිනකොට මට පේනවා ඉතාමත්ම දුප්පත් මිනිස්සුත් හම්බ කරනවා අම්මත් හම්බ කරනවා අර වට්ටිය අරගෙන රවුමක් ගිහිල්ලා ඇවිල්ලා වට්ටිය තියලා පැයක් වාඩි වෙලා ඉඳලා තමයි ඉතුරු වැඩ පටන් ගන්නේ. අර ගේ අස්සෙන් මට පේනවා පොල්ලතු පැලලි අස්සෙන් ඇවිල්ලා වට්ටිය බිම තියලා පැයක් වාඩි වෙනවා. අපි ශ්‍රී ලංකාවේ කවදා මේ වගේ තත්ත්වයක් ඇති කරන්න පුළුවන් වේද හැම මිනිස්සෙක්ම දවසකට පැයක් භාවනා කරනවා එහෙව් පරිසරයක් අපිට හදන්න දෙන්න ගියාම අනේ කියන කතා බයිලානේ බයිලානේ බනත් අහනවා. කිසිම නැහැ කුසි විරි ආරම්භ කතාවක්. බඩේ එකක්මයි කියලා දවසක් නිකන් ඉන්නවා, ඉතින් එකක්මයි කියලා දවසක් නිකන් ඉන්නවා, ගමනක් යන තියෙනවා, තව දවසක් නිකන් ඉන්නවා, ගිහිල්ලා ආවයි කියලා දවසක් නිකන් ඉන්නවා, සීතලයි කියලා දවසක් ඉන්නවා, උෂ්ණයි කියලා දවසක් ඉතින් දවස් 8කට හොඳටම කරුණු තියෙනවනේ. එච්චරයි. කවදා හරි ඔන්න පිළිකාවක් ඇවිල්ලා තියෙනවා මොලේ සීඝ්‍රයෙන් වැඩෙනවා කියවනම් අන්න කුට්ටිය දුවගෙන ඇවිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ දැන් මේ යෝග ව්‍යායාම කොහොමද කරන්නේ? සක්මන් කොහොමද කරන්නේ? මොන ආහාරද ගත්තොත් හොඳ? ඔන්න රත් වෙච්ච වෙලා. අනේ සේරට මොලේ පිළිකාවක් එනවනම්. මුන්දලා මේ පෙන්කෙල කෙල ඉඳින ගතිය වෙනුවට එහෙම නැත්නම් ආයෙ සුනාමියක් එනවනම් තේරෙන්න මේ යායට මැරිලා ඉන්නව මිනිස්සු මොනවද මේ අපි පෙන්කෙලින දේ මෙච්චර සත්‍ය ධර්මයක් හම්බෙලා ඕනේ රට පිස්සු කෙලපු දවයි අපිට පිස්සු කෙලින්න බෑ මොකද අපිට බහුසුත භාවයේ තියෙනවා සද්ධර්මයේ තියෙනවා බුදුබණ ඇහෙනකොට කෙලින් කටින් ඉඳගෙන භාවනා කරන්න පිටලැලක බුදියන භාවනා කරන්න ඕන. මේ අපිට තියෙන සමශීතෝෂ්ණ දේශගුණය නිසා බොහෝම සුවසේ බෙර පිනට කියලා තමයි කියන්නේ. වෙන්න ඇති හැබැයි මේ ආත්මේ මරනකොට එරියස් ඔක්කොමත් ඉවරයි යන්න වෙන්නේ කොහෙද කියලා විසාද කරන්න බෑ. ඒක නිසා මේ හත්ති ස්පෝතිපාක්ෂික ධර්ම වල නම පොලක සඳහන් වෙන මේ වීරිය පුළුවන් තරම් අඩු කරලා එක බණකින් නිවන් දකින්න ලාමක ක්‍රම කතා කරනකොට තවමත් මේ සායම්බුරු කනවනේ මම මගේ ජීවිතය අවුරුදු 40ක් බලන්දලා තියෙනවා භාවනා කරනවා වෙනුවට මේ ලාමක දේවල් කියන ඕනම දෙයකට ඇදලා යනවා භාවනාවට ඉන්නේ නැහැ මේ ගියන්න නෙමෙයි පැවිද්දන්ටත් එක්ක මම මේ කියවන්නේ. ලොකු සංහසේ සඳහන් කරලා කියනවා මේ පැවිදි ජීවිතේ කළ යුතු භාවනාවට පැවිදිලා තියෙන ඒක තබා ඕනම දෙයක් කරන්න සංඝයා ඒක හරියනවා. අත තිබ්බොත් ඇස් දෙකමට ගියන්න වැඩි හොඳට කරතයි. අත තිබ්බොත් නස්සස්තරයට පියන්න වැඩි හොඳට කරතයි. අත තිබ්බොත් දේශපාලනයට අනික් අයට වැඩි කරතයි. ඒක නිසා මාර්යා හරිම සපෝට් එකක් තියෙනවා. භාවනා නොකර වෙන මොන දේ කෙරුවා ඒක නිසා මහාන උනාට පස්සේ කොයි දේත් හරියනවා මහානකම ඇර. මහානකම විතරක් හරියන්නේ ඒකට අමාරුයි. ඒකට කල් වේලා මැදි මොනවත් කරගන්න බෑ. ඉතින් එහෙ වුණාට පස්සේ ගියෝ ගැන මොන කතාවද? ඒකදී පිරිමින්ට වැඩි කාන්තාවපැත්ත ටිකක් හොඳයි කියලා කේතයක නිකන් අඳින්න දෙන්න එපා අක්ක වෙන්න යන්න එපා. නමුත් ඒක ඒක ස්වභාවය. එදා ඉඳලම ශාසනයේ තිබුණු දෙයක් තමයි මේ කාන්තාවන්ට ආවේනික දුක සාමාන්‍ය වැටෙනවා. ඒකට බුදුරජාණන්සේ හරියටම කාරණාව පෙන්ලා දීලා තියෙනවා. මෙන්න උඹලට ගෑනු පිටින් ප්‍රශ්නයක් නැහැ. සතියට නැහැ. ಜಾති ભેදයක් ආගම් ભેදයක්. මෙන්න මේක වඩපන්. එතකොට කොච්චර දෝ Tamanට මේ සාසනෙන් වැඩ ගන්න පුළුවන්. ඒ නිසා මෙතන තියෙන මේ බෞසුත භාවයේ අඩුකම නිසා බෞසුත කියලා කියන්නේ මම ඊයේ කියපු විදිහට මේ දේවල් දන්නකම නෙවෙයි. දන්න දේ බයලජ්ජා පහළ වෙනවනම් වඩ වඩා භාවනාවට යොමු වෙනවනම් ඒ දෙයටයි මම මේ මෙතන සඳහන් කරන්නේ සුතය කියලා. ලෝකේ තියෙන ඔක්කොම ඔළුවේ දාගන්න එක නෙවෙයි. ඒක නිසා සුතා, දතා, ಪರಿචිතා, මනසානුපෙක්ඛිතා, ditthiya සුප්පටි විඥා කියලා මේ සුතයෙන් පටන් ගත්තට පස්සේ ඒක හිතේ දරා ගන්න ඕනේ. මේ කණින් ආලා ඒ කණින් යන්න දෙන්නේ නැතුව පුළුවන් ක්‍රමයට ඒ කියන දේ දරා ගන්න නැත්නම් සුණාත ධාරේත චරාත ධම්මේ කියලා කියන දරණ ගතිය ඉතේ පවතින ගතිය එක එකනාගේ ස්මරණ ශක්තිය ಪರಿචිතා මේක හොඳට නෝනින් කල්පනා කරලා දෙන්න ඕනේ මේ බණ කියලා මේ උනන්දු කරවන්නේ මේ බුදුහාමරණ සාදු කියා ගන්නද නැත්නම් මේ බණ කියන හාමුදුරණ සාදු කියව ගන්නට ලාභයට සත්කාරයකටද එහෙම නැත්නම් ඇත්තටම බණ අහන කෙනාගේ සුභ සිද්ධියටද කියන එක මනසින් විග්‍රහ කරලා බලන්න ඕනේ. ඒක තේරෙන්න ඕනේ බණ අහන කෙනාට. පුරුද්දට බණ අහනව නෙවෙයි කන පිනවන්න බණ අහනව නෙවෙයි මේ බණ පරිචයක් ඇති කරගන්න ඕනේ. ගලපලා බලන්න. මනසානුපෙක්ඛිතා මම මෙතෙක් කළොත් එකීද විෂය නඳුනවනේ විවිධ හැකියාවන් තියෙනවනේ අපිට නම් මෙතෙන් දෙන්න බෑනේ ඒ සියලු ශාස්ත්‍රත් එක්ක බලනකොට ඒ සියලු ශිල්පත් එක්ක බලනකොට මේ සද්ධර්මයේ තියෙන එක මනසින් උපේක්ෂණය කරලා බැලුවොත් නැත්තම් අපි කන්නාඩික වගේ සලකා බැලුවොත් මේකේ ගංගදිගේ ඉහළට යන කතාවක් නෙමේ මේකේ තියෙන්නේ අනිත් ඔක්කොම ගංගදිගේ පල්ලයට යන කතාවක් නේ මේක තේරෙනවද කියලා එහෙම නැත්නම් මේ ධර්මයත් ගඟ දිග පල්ලෙහාට යන්න හදා ගන්න හදනවාද කියලා මනසානුපෙක්ඛිතා මනසෙන් හොඳට අනුපෙක්ඛනා කරන්න ඕන. සලකන්න ඕන. අපි පොළොව උඩ ජීවත් වෙලා තියෙන අවුරුදු 20ක් 30ක් 40ක් 50ක් ඔක්කොටම තියෙනවා අත්දැකීමක් කියලා එකක්. ඒ අත්දැකීමේ ඒ ඒ න්‍යාය වැඩ කරන්න හැටි දන්නවා. අන්නේ මනසානුපෙක්ඛිතාව කියලා දවසක ditthiya suppati vijja හොඳට දෘෂ්ටියෙන් තේරුණා නම් මේ අනිත්‍යව නැතුව බෑ අපිට බඩ පිරෙන්න ඕනේ, ආහාර තියෙන්න ඕනේ, ඇඳුම් තියෙන්න ඕනේ, නිවාස තියෙන්න ඕනේ, අධ්‍යාපන තියෙන්න, වෛද්‍ය විද්‍යාව තියෙන්න ඕනේ. නමුත් ඒ වගේ බලනකොට මේ දේ වෙනසක් තියෙනවා. කියලා කොයි වෙලාවෙ හරි ඒ මනසින් නැත්නම් දෘෂ්ටිය පිරිසිදු වුණා නම් ඒ සංසිද්ධිය මේ ජීවිතය ඇතුළත සිද්ධ වුණා නම් සරුවචාන්සේ සඳහන් කරනවා මේ මොනසයි තාම දුක්ඛිත තත්ත්වයටපත් වෙලා වික්ෂිප්ත මනසින් මැරිලා ගියත් අනිවාර්යයෙන් මේ ගාවාත්මේ සුගතිගාමි වෙනවයි. සූතානුදත සූත්‍රයේ සඳහන් කරපු දෙන සහතිකයක් අපිට. මේ ජීවිතයේ අසුදේ හොඳට හිතේ දරාගෙන ಪರಿචිතා හොඳට විග්‍රහ කරලා බලලා තේරෙනවා නම් මේ සද්ධර්මයේ කියන්නේ මේ අනෙකුත් ලෞකික ධර්ම නෙවෙයි. ඒක මම කළ යුතුයි කියලා මනසින් හරියට දෘෂ්ටි හදාගත්තා නම් මරණ මොහොතේ මොන වික්ෂිප්ත දියාවත් ධර්මයේ ඊගාව හොඳ තැනක් කිහිලා දාන්න. ඒ විතරක් නෙවෙයි. මරණකම්ම ඉන්න ඕනේ නැහැ. Tamange තිබුණ ওই ලෙඩ ගති, කුසීත ගති, බුබ්බඩකම් අනු අනුන්ට චරිචුරු ගානකම් අරක මේක ඉල්ලන ගති, චෝදනා කරන ගති බොහෝම නීච විදියට වැටෙනවා. කාගෙන්වත් මොනවත් ඉල්ලන්න එපා. අපිට ඔක්කොම තියෙනවා. ලැබිච්ච මොනම දෙයකටවත් චෝදනා කරන්න එපා. ඕක ලැබිලා තියෙනෙත් අපි කරපු මට්ටම් වල හැටියට තමයි. ඒ නිසා මේ ලැබිච්ච ටික ඇති. ඉල්ලීම් කරන්න ඕනේ දෙක මුකුත් නැහැ. Tamange කුසීතකම හරියට වෙලාවට ඉදෙන ගතිය තේරුම් ගත්තේ නැත්නම් ඒ මනුස්සයා සදාකාලික ජීවිතය ගත කරන්නේ ඉල්ලීම් බහුල ජීවිතයක්. මට අරක නැහැනේ මේක නැහැනේ මේක නැහැනේ මේක නැහැනේ නැත්නම් මට හම්බු වෙච්ච එක මේ බාල වර්ගයේ එකක් නේ මට හොඳ එක හම්බුනා නම් මේක කරන්න පුළුවන් නේ කියලා මේ කණපින්දම් ගහන ගතිය තමයි තියෙන්නේ කුසීතකම තියෙන තාක්කල් ඒ ලයිස්තුවක් චෝදන ලයිස්තුවක් හැම වෙලාවෙම හිතේ තියෙනවා කුසීතකම වෙනුවට විරියාරද්ද භාවය ආවනම් තේරෙනවා මේ ලෝකේ අපි වාගේ ඇහැ කන දිවනාසය හරියට පිහිටලා ඉන්න ප්‍රදේශෙ කොච්චර පොඩ්ඩක්ද ගිහිල්ලා බලන්න අංග විකල වාට්ටුවකට ගිහිල්ලා බලන්න මනස විකෘති වෙච්ච තැනක වාට්ටුවකට ගිහිල්ලා බලන්න මේ පුළුවන් කාරකන් නිසා බීලා මාරු වැටිලා ඉන්න වාට්ටුවකට ගිහිල්ලා බලන්න මේ ගහ බැනගෙන තුවාල කරගෙන ඉන්න වාට්ටුවට ගිහිල්ලා බලනකොට බලන්න මේ මිනිසු කීයෙන් කී දෙනාද මේ අංග පුලාවක් ඇතුව හම්බ වෙලා manussත්ත්ව භාවය ගත කරන්නේ කියලා. ඉතින් ඒක නිසා රබින්ද්‍රනාත් tagore කියනවා මිරි වැඩි සංගලක් ඉල්ලා ඇඬුවෙමි දෙපා නොමැති ඔබ දකින්න තුරා අපි මේ සෙරෙප්පු ඉල්ලගෙන අඬනවා, කික් සපත්තු ඉල්ලලා අඬනවා. පුකෙන් යන එකෙක් දකින්න ඕනේ සපත් කකුල් දෙක නැතු. එදාට ඌ ඉල්ලනවා නම් ඉල්ලන්නේ මොකද? සපත්තු සෙරෙප්පු දෙන කකුල් දෙකක් ඉල්ලයි. කකුල් තියෙන කට්ටිය රණ්ඩු කරනවා. හොඳ සෙරෙප්පු දෙයක් නැහැ කියලා. අර වීඩියෝ ක්ලිප් එක මම දැක්කා ස්ටේෂන් එකක් ගාව අන්ධයෙකුයි මිනිස්සෙකුයි දෙන්නෙක් ඉන්නවා අන්ධ මිනිස්සයා හැරමිටි අදගගා වටපිට බලබලා ඉන්නවා ළඟේට මිනිස්සයා පොතක් කියවනවා. ඒ මාසෙ එකපාරට hinaවක් යනවා. ඒකට අන්ධයාට ඉතින් එක පැත්තකට සැකත් හිතේ නැතුව මේ මට වෙන්න දිනා වෙන්නේ කියලා. එන දිහාට හැරිලා අහනවා මහත්තයෝ මේ කාටද hina උනේ කිය. එතකොට අර මනස බලලා කියනවා අනේ මං එහෙම එක නෙවෙයි hina උනේ මේ පොතේ ලියලා තියෙන විහිළුවට කියලා. ඊට පස්සේ මොකද්ද මහත්තයෝ මටත් කියන්නකෝ කියන මේ මිනිස්සුෙකුට කකුල රොට්ටි මේ කොර දැද යන්නේ යාළුවෙක් අහනවා මොකද උඹ කකුල බකල් ගහන්නේ? මං ඊයේ කාපු කෑමේ ලුණු මදිව තිබුණානේ. ඒකයි මේ කකුල බකල් ගහන්නේ කිව්වේ. එතකොට ඒකටයි මට hina ගියේ කියලා. එතකොට අන්ධය අරමනසයර කියනවා මහත්යක් කියවලා මටත් දෙනවද කියලා. පොතද කියලා නෑ ඇස් දෙක. මහත්ය මරණට පස්සේ මට ඇස් දෙක දෙන්න මහත්යෝ. ඔයාට මේ ඇස් දෙක පෙනිලා මේ. මට ඇස් දෙක පේන්නේ නෑ. ලෝකයේ අනෙක් මිනිසුන්ගේ තියෙන தত্ত্ব දිහා බලනකොට අපි මේ කරන ඉල්ලීම් අපි මේ කරන චෝදනා දිහා බලනකොට බුද්ධ පුත්‍රයෙකුට ගැලපෙන්නේ නැහැ. බුද්ධ තුවිස්තු කාට ගැලපෙන්නේ නැහැ. උපාසක කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. උපාසිකාවට ගැලපෙන්නේ මොකද ඒ තරම් අපට මේ මූලික දුර්ලභ වස්තු සියල්ලම ලැබිලා තියෙනවා. ඒ වුණත් චෝදනා ලයිස්ට් එකේ තා ඉල්ලීම් ලයිස්ට් අඩුවක් නැහැ. ඒකෙන්ම දැනගන්න කුසීතයා කවුද කියලා. ඒකෙන්ම දැනගන්න යා කොච්චර බණ අහලා නැද්ද කියලා. එහෙම නැත්නම් බුද්ධ ධර්මයේ විරියවන්තයට දේශනා කරලා ධර්මේ නැද්ද කියලා. ඒත් අපිට ලොකු ධෛර්යයක් ඇති වෙනවා. කොච්චර පව් වෙලා හරි කමන්නේ. විරිය ආරම්භ කරා නම් කොතනක පටන් ගත්තත් කමන්නේ. ඔය සෝනා කියන අපේ ਸਰුවචන සාසනයේ වැඩියෙන්ම වීර්යවන්ත අම්මා ගැන සඳහන් කරලා තියෙනවා දරුවෝ 20ක් වදලා තියෙනවා. බදලි වරලා බැරි වයස වෙනකොට එක්කෙනෙක් ගෙදර ගියාම දරුවා ලොකම දුව ටික කාලයක් සලකනවලු සලකවට පස්සේ කියන ඉතින් මං විතරද වැදුවේ තවත් කට්ටිය ඉන්නව නේද කියලා නිකමට ඇහෙන්න කියනවා අර 20ක් අදපු අම්මට මේක පපුවට දමලා යනවා වගේ ආ හොඳයිම තියාගන්න කියලා දෙවෙනි දුගාවට එනවා එයා ටික කල් සලකලා ඉතින් දිගි දිගට නාකිච්ච කරගෙනකොට කියනවා තවත් කට්ටිය වැදුවනේ ඉතින් ඒ තෙන්නත් යන්න එපාය කියලා නෑ හෙන්න කියනවා තුන් හතර දෙනෙක් යනකොට අම්මා දැනගත්තා කතාව මේකයි කියලා කියා උපාසිකාරාමයකට. ගියාට පස්සේ කිව්වා ඔය වයසේදී කවුරක්වත් පැවිදි කරන්නේ හොඳට ඕම වයසයි. දැන් ඉතින් කොලෙස්ටරෝල්, දැන් ඩයබටිස්, දැන් ඉතින් ගිඩිනස්, දැන් ඉතින් අනම්මනන්නේ වයසට ගියාට පස්සේ. ඊට පස්සේ කියනවා අනේ මෑණියනේ මම පැවිදි කරන්න එපා මේ මේ කටිර උපස්ථාන කරන්න දෙන්නකෝ. මොන උපත්තානේ දැන් මෙච්චර වයසයි දරුවෝ මතලා ඇට වදලා වදලා ඇටක් දිය වෙලා තියෙන මොන උපත්තානේ නෑ නේ මම පුළුවන් තරමින් කරන්නම් කියලා මේ මෑණියෝ උපස්ථායිකක් වශයෙන් ඉන්නවා ඉන්නකොට පේනවා මේ උපාසික මෑණිවරු වික්ෂුණීන් වහන්සේලා පත්තරය අරගෙන ගමට පිණ්ඩපාත යනවා මෙයාට හිතලා තියෙනවා මේ ඒක අරන්නේ වැඩ විවර කරලා ඒසොලු මටත් උත්සාහ කළ බලන්න ඕනේ මේ ඉස්සරහ තියෙන කන්දට නගින්න පුළුවන්ද කියලා ඒ වුණොත් ඒ මාත් පැවිදිලා මාත් පින්නපාත යනවා කිය. ඉතින් කන්දේ පින්නපාතේ සංඝයා වහන්සේලා මෑණින්නාන්සලා ඉන්නේ ඉස්සලා කන්ද නගිනකොට මෙයාට තේරෙනවලු බොහොම අමාරු. තනි පොළවෙත් යන්න අමාරු. හැරමිටියක් කරන් මගට ගිහිල්ලා හතර කුරෙන් නගින්න පටන් ගත්තා. කකුල් දෙකයි අත් දෙකයි තියන්නේ. යනකොට යනකොට බොහොම අමාරුයි මහා ගිරි දඹේ. ඊට පස්සේ හිතාගත්තලු දැන් ඉතින් මටත් ගැලපෙන්නේ මම මේක දිගටම යන්න ඕනේ මේ සාසනේ ඉන්නවා නම් විරි ආරම්භ කරන්න උගල අර බරපතල කන්ද අමාරු මාර්ගය දඟ දාලා උඩට යනවත් එක්කම rahat වෙලා තියෙනවා. ඒ යෑමයි ඒ වීර්ය කිරීමත් එක්ක අවධාන සිකප්පත්ත වෙනකොට එහෙම නැත්නම් මේ අපි කියන්නේ මස්තක ප්‍රාપ્ત වෙනවයි කියලා. කන්දේ කෙලවරට යනකොට ඇතිවෙච්ච සතුටයි වීර්යයි නිසා මෑණියෝ rahat වෙලා තියෙනවා. ඒක තාම උපාසකම්ම. අනික් කට්ටිය පින්නපාතේ කරන එන්නේ ඉස්සෙල්ලා පල්ලෙහාට එන්න ප්‍රශ්නයක් නැහැ. දැන් ඉන්නේ ෆුල් ජොලියනේ. පල්ලයට එළවලා පස්සේ මෑණිවරු වෙලා හඳුනන අම්බා උඹේ හරි මූණ හරි ප්‍රසාදයි කියලා. හිටියට වැඩිය තිරියන් වෙලයි කියලා. මෙයාම මොනක්වත් කියන්නේ නැහැ. පස්සේ කණිවිඩේ ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේට කතා කරලා කීවට පස්සේ කියලා දිනවා මේ කරව ප්‍රයත්නේ සාර්ථක වීම සහ නිවන් ලැබීම එකවර සිද්ධ වෙලා තියෙන කෙලස් කැපීමත් ඒක නිසා වීරියවන්ත කාන්තාවන් අතරින් භික්ෂුණීන් වහන්සේලා අතරින් පළවෙනි තැන දීලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ කුසීතකම අපි ගන්න ඕනේ බින්දහම් කරනකොටත් ඕනේ අධ්‍යාපනය කරනකොටත් ඕනේ කොයි එකකටත් ඕනේ ව්‍යායාම කරන්නත් ඕනේ නමුත් අපි භාවනා කරන වෙලාවේදී අපි ගත්තොත් නීවරණ ධර්ම මතුවෙච්ච වෙලාවක කාම ඡන්දේ මතුවෙච්ච වෙලාවක ව්‍යාපාදේ මතුවෙච්ච වෙලාවක භාවනාවේදී කුසීතකම් මතුවෙච්ච වෙලාවක අතීතනාගතයේ හිත ගිහිල්ලා අතීතය පිළිබඳ කුක්කුච්චත් විචිකිච්ඡාවත් අනාගතය පිළිබඳ කුකුස්කතියක් ඇති වුණොත් එහෙම නැත්නම් සැකේ ඇති වෙච්ච වෙලාවක මම මේ වගේ දෙයක් ආවට මගේ මේ බර බහා තබලා කර අරින්න වටිනවද එහෙම නැත්නම් මෙතනදී කාය ජීවිත নিরপেক্ষව හරි මේ තව චිත්තක්ෂණයක් තව හුස්ම රැල්ලක් තව පිම්බීමක් හැකිලීමක් එහෙම නැත්නම් තව පියවරක් සක්මනේ මට මේක කරගෙන යන්න බැරිද කියලා ඒ තල්ලු කරන ගතිය ගත්තාම ඒකට සාමාන්‍යයෙන් ආරම්භ ධාතු වීර්ය කියන්නේ ආරම්භ ධාතු වීර්ය කියන්නේ ගිහි ගිය අතරින්ද තියෙන ධෛර්යය. ඒ නිසා මේ කට්ටියට ඒක උගන්වන්න දෙයක් නැහැ. මේ එකිනෙක තව කෙනකින් අහලා නෙවෙයි මේ දවස් 4 5 ගත කරන තම තමන්ගේ වීර්යයෙන් තම තමන්ගේ උපායයි. දැන් එච්චර කරපු කෙනාට අර පොඩි කැස්සක් ආපු වෙලාවට නැත්නම් අද කතා කරපු සෙම ටිකක් ආපු වෙලාවට කැස්සක් ආපු වෙලාවට කෙල ගලන්න ආපු වෙලාවක මැස්සෙක් වහපු වෙලාවක තරහක් ගිය වෙලාවක ඒ පොඩි කාරණාව නිසා මම මේ ගත්ත භාරය ධූරය මග ඇරලා කරාරිනවද එහෙම නැත්නම් මම ගේම දෙනවද ඉස්සරහට අරගෙන යනවද කියන එකට බුදුරජාණන් කියන්නේ අපපටි වානීතාවය කියලා කියන්නේ හැරිලා බලනවා අප්පා හරි අමාරුයි කියලා පිටිපස්ස හැරලා බලන්න පිටිපස්ස හැරලා බලන්න එපා අසන්තුට්ඨිතාවේ ආව මදි තව යන්න තියෙනවා කියලා අන්න එතින්දි ගන්න වීරිය අපිට කවදාකවත් පන්ති කාමරයක උගන්වන්නේ නැහැ නේ. විශ්වවිද්‍යාල දේශන ශාලාවක උගන්වන්නේ නැහැ නේ. පරිපාලනය පිළිබඳ වැඩමුළුවක උගන්වන්නේ නැහැ නේ. බුදුහාමුදුරුවෝ විතරයි උගන්වන්නේ. එහෙම නැත්නම් බුද්ධ ශ්‍රාවකෙක් විතර උගන්න. මොකද අනුන්ට පහඳින්න නම් අපිට ගොඩක් දේවල් කරත හැකියි. මේ Tamange විමුක්තිය සඳහා කරන වැඩේ මේ පොඩි දෙයකට අර ඉදිරිපත් වෙච්ච පොඩි දෙයකට තමන් කරගෙන ගිය මේ ධූරය නික්ෂේප කරන. ධූර නික්ෂේප කරනවා කියලා කියන්නේ සිංහලෙන් කියන්නේ කරාරිනවා කිය. ඒක නිසා තමන්ම ලියන්න උත්සාහ කරොත් මෙන්න මේක නිසා මට මේ භාවනා කරගෙන යන්න බෑ. මට මේක දිනු කරන්න බෑ කියලා ඒ තමන්ම ලියපු කාරණාව කොලේක ලිව්වොත් තමන්ට තේරෙනවා මේක ඉක්මවා ගන්න මේක විනිවිදින්න ලක්ෂිකුත් එකක් ක්‍රම තියෙනවානේ. ඒකනේ බෞසුත භාවය කියන්නේ. ඒ ඇතිවෙච්ච ප්‍රශ්නෙට දෙන්න ඕන තරම් ක්‍රම තියෙන එක දැන් තේරවාදී කියන්නේ. අපි ළඟ අපේ ලයිස්තුවේ අසවල් දේ නම් ප්‍රශ්නේ උත්තර නැති මොකක්වත් නැහැ. හරියට මෙන්න මේකයි ප්‍රශ්නේ කියලා දැනගත්තොත් මෙන්න උත්තරේ ඒකට ඒක ප්‍රතිනිධිය තියෙනවා. විසක් තියෙනවා නම් ප්‍රතිවිසක් තියෙනවා. බෙහෙතක් නැත්නම් ඒකට ප්‍රතිනිධියක් තියෙනවා. අන්න ඒ ටික තමයි බහුසුද්ධ භාවය කියන්නේ. ඒ බහුසුත භාවය අතින් බලනකොට මේ අහන ප්‍රශ්නත් එක්ක අපි කොච්චර බොළඳද කියලා බලන කොච්චර බාලාංශද කිය. නමුත් වෙන ක්‍රමයක් නැත්තම් මේක විතරයි තියෙන්නේ. කවුරු හරි දන්න කෙනෙක්ගෙන් අහගන්න ඕනේ. මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ආපම මොකද වෙන්නේ? ඒ අතින් බලනකොට අපි තාම බහතෝරපු නැති පොඩි උන් වගේ. කැස්සක් ආපම මොකද කරන්නේ? මැස්සෙක් ආපම මොකද? වැස්සක් ආපම මොකද කරන්නේ? ඔන්න ප්‍රශ්න. භවනා නොකරන ලාට මැස්සෝ කාගෙන ඉන්න පුළුවන්. කතා කරන වේගෙට මැස්සෝ අහනවා කටේ. ඒ ප්‍රශ්නයක් නෑ ඌ අපල කාලේ ඊගා ප්‍රශ්න කතා කරගෙන යනවා. වැස්සක් ආවයි කියලා ওই කාමයට එහෙම විපස්ස ගන්න කිය බෑ. එහෙන ගහපන් ගටම් බලාපන් මගේ වැඩේ මං කරනවා. මේකට ආවට පස්සේ අපි මේ දෙන කාරණා අපි මෙතෙක් ආපු ජීවිතයත් එක්ක හොයලා විශ්ලලා බලනකොට මේ ලාමක දේවල්ට නේ වෙලා තියෙන්නේ. අපි ඒ වගේම පිරිසක් එක්ක ඉන්න ඕනේ. කරාරින දුර්නික්ෂේප කරන බුබ්බඩියෝ කම්මැලියෝ බත් බූසොත් එක්ක ඉඳේවා. ඒක තමයි ජීවිතයේ තියෙන මහාම කාලකන්නිකම අසත්පුරුෂ සංසේවනය. සත්පුරුෂයත් එක්ක ඉන්නකොට අපිට කතාවෙම තේිනවා අපිටත් වැඩි දුර්වල ඇත්තෝ ඉදිරියට යනවා. ඒ මොනවත් නිසා නෙමෙයි. විමසුන්නුණක් තියෙනවා අර ඥානයත් එක්කම වීර්යයත් එක්ක විමසුන්නුණක් තියෙනවා මෙතෙන්ට යන්න ඕනේ මෙහෙමයි යන්න ඕනේ කියලා. කැම තියෙන තැනකට කොතෙන්ද යන්න ඕන කියලා මීයෝ ගුල විදින හැටි බලන්නකෝ. මේ ලෝකේ ඉන්න කිසිම ඔය බින්ග හදන විශේෂඥයෙකුට හොයාගන්න බැරි විදිහට කෙටිම තැනින් ගහන හැටි බලන්න. කරගන්න දෙයක් නෑ අන්තිමට ගේ හදපේක මුල්ලේ මීයා මීයා තමයි රජ වෙන්නේ. අපි කොහොමඩක්වත් උඩ තට්ටුව මීයන්ට කුලියට දීලා නෙදී. අපි ඉන්නේ යට තට්ටුවේනේ. උන්ගේ උන්ගේ කපාගෙන යන හැටි බලන්න කොනතර කරන්න පුළුවන්ද කියලා. අපි උඩ දොලේ හැමදාම කක්කොට්ට වහරනවා. වතුර බහැලා. ඉතින් හරියට ගිහිල්ලා සිමෙන්ති දානවා, කඩනවා, හදනවා. ඉතින් ලොකු ආම්ද්‍රෝ ලොකු සාමින්නාසර ගියාම ලොකු සංසීන්නේ යවුව කරන උනන්ද කියනවා මේ කට්ටිය මේ හයිඩ්‍රොලොජි ඩිග්‍රී එක අරගෙනලු තියෙන කොට උන් දන්නවලු කොහෙන්ද කපන්න ඕන කියලා. අපි ගිහලා කියාට පස්සේ ඌ කියලා පොඩ්ඩක් පවුරු ගාවට පස්සේ වතු ටිකක්. ගොවිතැන් කරන මේ ගොයියෝ දන්නවා මේ කක්කොට්ට කුඹ කුඹ හාර ගන්න හැටි. උන්න උන්න මොකක් කරනවා? මේ මන උට ඕනේ දෙයි. ඒ වගේ තමයි භාවනා කරන එක නා මේකයි ප්‍රශ්නේ. මට මේකයි විසඳගන්න ඕන කියලා හොයනවනම් කිසිම තැනක මොනවත් දැනුමේ අඩුපාඩුවක් නැහැ. කොයි දැනුම තිබුණත් ඒක දන්නේ නැත්නම් වැඩකුත් නැහැ. ඒ නිසා බහුස්ත භාවයේ තියෙනවනේ කුසීතකම ඇති කරන්න නෙවෙයි විරිය ආරම්භ කරන්න. ඒක නිසා මේ විරිය ආරම්භකමත් ඒක හැමුදේ ඉඳලා හැන්ද වෙනකන් තටමඬ කියන එක නෙවෙයි මේ කියන්නේ. මහන්සි වෙන්න කියන එක නෙවෙයි කියන්නේ. ආරම්භක වීරිය ඉතාමත්ම බලවත් වෙන්න ඕන. ඒක හරියට ගලකට ගහලා ගහලා ගහලා ගහලා ගල දෙපළු කරගන්නවා වගේ. දෙපළු කරාට පස්සේ දෙපළු වෙච්ච ගල අටවැඩි ඉක්මනට කඩන්න පුළුවන්. ධන කොටයක් වුණත් පළවෙනි පළුව පලා ගත්තාට පස්සේ කරදෑ. ඒ නිසා මේ ආරම්භක ධාතු වීර්ය හරිම අමාරුයි. ඊට පස්සේ තියෙන්නේ නඩත්තු කරන එක. නමුත් මේ දිගට යන ඉස්සෙල්ලා මම පොඩි කතාවක් කියන්නම්. ඒ ආරම්භක ධාතුන් අරමණලද වීර්ය ආයත් බහා තියලා ආයත් පටන් ගන්න ගියොත් අරහා සමාන වෙහසක් ගන්න ඕන. ගිහියන්ගේ භාවනාව එතන තමයි තියෙන්නේ. බොහොම අමාරුවෙන් උස ගන්නවා. උසන බඩු හිතෙන් ගෙනියන්නේ ඉස්සලා ආයෙ බිම තියලා කැසපොට ගහගෙන බුලත්තටක් එහෙම කාලා ආයෙ උස්සනවා. ආයෙ ටිකක් වෙලා ගිහලා මහන්සි කියලා බිම තියලා මිසක් ගත් එක අරන් ඵලයන්. අර ගත් එක ගෙනිය ගන්න වීර්යයට කියන්නේ නික්කම ධාතු වීර්යය කියලා. ගත්ත බර දිගට ගෙනියන්න. ඒකට එච්චර ශක්තිය ඕන කරන්නේ හැබැයි බිම තිබ්බොත් ගන්න මාරු. ඒ බුරුම ස්වාමීන් වහන්සේ කියනවා මේ දෙහිගිරි දෙකක්වත් තරම් උස නැහැ පොඩි කොල්ලෙක් එහෙ පුරුම කොල්ලෙක් කදකට මේ සම්පූර්ණ බැරල් භාග දෙකක් විතර ගැට ගහ ගන්න දෙපැත්තේ. ඒකල ලිඳෙන් වතුර ඇදලා ඇදලා බැරල් දෙක පුරවගෙන කද්දන්නට බර දීලා ගැස්සිල්ලක් ගස්සගෙන යනවා නිකන් බාල්දි දෙක ඇවිදිනවා. බිම තිබ්බොත් ආයෙ කරට ගන්න බෑ උට. ගත්ත ගැම්මේදී අරගෙන කද්දන්නටත් එක්ක යනකොට නිකම්ම පැද්දි පැද්දි පැද්දි පැද්දි බාල්දි යනවා. හිතා ගන්න බෑ එක එක බාල්දි උස්සන්න බෑ. බාල්දි දෙකක් අරේ තියාන කද්දන්න දෙක පද්දගෙන යනකොට ඒ වගේ තමයි භාවනා පටන් ගත්ත එකනා. ඒක බිම තියන්නේ නැතුව ගත්ත ගැම්ම අපි ගත්තොත් පරියන්කේදී ඇතිවෙච්ච ගැම්මක් පරියන්කෙන් නැගිට්ටයි කියලා භාවනා බිම තියන්න එපා. දැන් යන්නේ සක්මනට. අර ඇතිවෙච්ච ගැම්ම සතිය උනන්දුව කොච්චරක් අපිට පරියන්ක සක්මන්ට ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ සක්මන් දිනුනට පස්සේ ආයෙත් ඒක පරියංකයට ගේන්න පුළුවන් කියලා එක පරියංකයක ඉඳලා ඊගාව පරියංකයට මේ ඇතිවිච්ච භාවනා ගැම්ම ගිනිය ගන්න දන්නවනම් ඒක නට මුළු දවසම සතුටුමත් වෙනවා කියන එක එච්චර අමාරු නෑ. අපි භාවනා නැගිටපු ගමන් ඔඩොක් වේ තියාගත්ත දෙයක් බිම හැලුනා වගේ ඊට පස්සේ සීසීකට වෙනව කොහෙ ගියත් දන්නේ නෑ. ඒකට කියන්නේ ඉරියව්වේ සතිය පවත්වන්න පුළුවන් ඉරියව්ව මාරු වෙනකොට ඉරියාපත සංදීයේදී අපි ළඟ නෑ උනන්දුවක් මේ ආඩි වාඩි වෙලා පරියන්ක ඉඳලා ගත්ත සතිය මේ නැගිටිනකොට ඒ බොහොම නැවතිල්ලේ සතියේ නිස්සද්දව නැගිටලා මේ නැගිටට පස්සේ අර තිබුණු සතිය මොකද වෙලා තියෙන්නේ කියලා බලන ඉරියාපත සංදිස්ථානයේදී අපි හරි දුර්වලයි ඒක හරියට රිලේට ඉස්සර නැත්නම් කඩේම් දුවන වෙලාවක දුවගෙන ඇවිල්ලා බැටන් එක දෙනකොට බැටන් එක එතන හැලුනොත් ඊට පස්සේ ඒ ලීඩ් එක ඊගාව එක්කනට යන්නේ දුවද්දිම එක්කෙනෙක් එක එක්කෙනෙකුට ඒ බැටන් එක මාරු කරන හැටි දන්නේ නැත්නම් වීරිය පිළිබඳව සහ සතිය පිළිබඳව සහ බෞසුත භාවය පිළිබඳව සමායෝජනේ දන්නේ. ඉතින් ඒක නිසා මේ ඉන පිරිස ගත්තොත් මේගොල්ලෝ සතිය වඩන්න දානවා. නමුත් ඒ වඩාගත් සතිය ඉරියව්වෙන් ඉරියව්වට අරමුණෙන් අරමුණට යනකොට මේක කැඩෙන්නේ නැහැ. මේක දිගට තියෙනවා කියන මේ වීරියවන්ත භාවයේ නැතු අයියෝ සතිය කැඩනවා අරමුණ කැඩනවා ඉරියව්ව කැඩනවා කියන ගත්තොත් ඒකත් එක විදිහක කුසීතකමක්. මොකද අපි මේ කතා කරන්නේ ගිහිගේ අතාරින ආරම්භ ධාතු වීර්ය ගැන නෙවෙයි. ඒ නික්කම ධාතු වීරිය අන්නේ නික්කම ධාතු වීරියේදී ඒ එන එන ඉරියව් මාරු වීම අරමුණු මාරු වීම බලාපොරොත්තු දෙයිෂ්ඨ නොවීම දැන් අද ප්‍රශ්න දෙකක් ලියලා තිබුණා ඉඳගත්තු අන්ත ආනාපානෙ පෙනුන්නේ නැහැ ආනාපානෙ පෙනුන්නේ නැතර මොනව හරි පේනවනේ ඒක දිගේ මේක ගෙනියන හැටි දන්නේ ආනාපානෙ නොපෙනීමම කුසීතකමක් කරගෙන කවුරු හරි උත්තර දෙනකන් යන්න බෑ ඉතින් ඒ නිසා බලන්න මේ වෙනකොට මොකද්ද පේන්නේ පිම්බීම ඇකිලිම් පේනවා. ඉඳගෙන ඉන්න බව පේනවා. ඒක දිගේ අනේකයි තියෙන්නේ. ආන්නේ විදියට ඒ තනාගත්ත වීර්යය ඉදිරියට ගෙන යාමේදී ක්‍රම සහ විදි හරිම පෞද්ගලිකයි. දෙන්නෙකුට සමාන නැහැ. Taman දැනගන්න ඕනේ මෙතෙක් මහන්සිලා කරටගත්ත බර ආයෙ බිම තියලා රැල්බුරුල්ලා ඉන්න බෑ. ගත් එක අරගෙන යන්න ඕනේ. දැන් නිකමඩ හිතන්න මෙහෙදි දැන් නෑ කවුරක්වත් ඒක කියලා දෙන්න දෙයක්. මෙහෙදි සිමෙන්ති කොටේ කරේ තිබ්බට පස්සේ උඩ 10 කුටියට යනකම් එතන තියෙනවා මීටර් 600ක්. එක දිගටම සිමෙන්ති මිටි උඩට ගෙනියන්න පුළුවන් කෙනෙක් දැන් නෑ. ඉස්සර හිටිය හතර පහ දෙනෙක්. මගදී බිම දැම්මොත් ආය උස්ස ගන්න කවුරුත් නැහැ. මෙතෙන්දි දෙන්නේ කුසල තමයි කරේ තියන්නේ. ඉතින් අර රිලා හන්දියට යනකොට පේන දානවා. හති ඇදගෙන දාඩිය දාගෙන ඉතින් පේනවනේ දැන් ඊගාව ටික ගෙනියන්න ඉස්සලා දාන්න නැත්තම් නෝ දැම්මට පස්සේ කවුද ආය උසලා දෙන්නේ ඒක දාන්න නැතුව අර ඇද්දගෙන යන්නේක තමයි පරක්කම දහත් නික්කම ධාතු වීර්ය කියලා කියන්නේ. මේ ඇති කරගත්ත සතිය, මේ ඇති කරගත්ත සමාධිය, මේ ඇති කරගත්ත වීර්ය එක දිගට පවත්තන එක. ඒ අතින් තමයි අපේ තියෙන දුර්ලකම. පරියන්කෙන් නැගිට්ටයි කියලා කියන්නේ සතිය හැලෙනවා. සක්මණේ මේ හෙල්ලිච්ච ගමන් සතිය හැරෙනවා. ආනාපානෙ නැති වෙච්ච ගමන් ඔන්න සතිය හැරෙනවා. ආනාපානෙ සද්දයක් ඇවිච්ච ගමන් සතිය හැරෙනවා. ඒ අපි ඇත්තටම සතිය හැරෙන්න නිසා නෙවෙයි ඒක විදියක කුසීතකමක් අපි ළඟ තියෙන කරාරින ගතිය. හැලුණ වෙන්න ඇති කියලා හිතනවා. කවදා හරි හිතන්නේ මේ යෝගාවචරයටම කල්පනා වුණොත් දැන් මම නැගිටිනවා තමයි පරියන්කේ නමුත් නැගිට්ටට පස්සේ ඉරියව මාරු වෙනකොට ඉරියාපත සංදීයේදී මට කොතෙක් දුරට නැවතිල්ලේ සතියෙන් නිස්සද්දව මේක ගෙනියන්න පුළුවන්ද කියලා බැලුවොත් හදිසිය නැගිටින යෝගාවචරයත් අන්නතර විදියට මේ ඉරියාපත සංදියේ සතිය පවත්වන යෝගාවචරයත් අතර විශාල වෙනසක් තියෙනවා. හදිසිය නැගිටලා ඉවරයි. අතකසා දැම්මා සක්මනේ සතිය ඉවරයි කියලා කියනවනම් අපි අයෝනිසෝමංසකාරය කියලා කියනවා. නමුත් නැගිටින වෙලාවෙත් කොහොම හරි මේ ඇතිවෙච්ච සතිය මනත් කරන්න ඕන බලන්න ඕන කියලා ගියොත් යෝනිසමනසිකාරට වැටෙනවා. එතකොට එයා හරියට තෙල් කලයක් ඔළුවේ තියාගත්ත මිනිස්සේ සෙනඟක් මැදින් ඒ තෙල් කලේ හලා ගන්න නැතුව එමීට කොච්චර සෙනඟ නැටුවත් හප්ප ගන්න නැතුව ගෙනින කෙනෙක් වගේ අර ඇති කරගත්ත සතියට ගරු කරනවා. ඇති කරගත්ත වීර්යයට ගරු කරනවා. ඉතින් මේකමයි මේ තමන් ඇති කරගත්ත සතියට තමන් ඇති කරගත්ත වීර්යයට ගරු කිරීමයි ආත්ම විශ්වාසය කියන්නේ. කවුරු හිතන එකට කවුරු හරි ඒ වෙලාවේ ඇවිල්ලා කියලා දෙන්න ඕනේ කියලා කවදාකවත් මේක කෙලවර කරන්න හම්බෙන්නේ නැහැ. අපි ළඟ තියෙන දැනුම හොඳටම ඇති. අපි ළඟ තියෙන වීර්යයත් හොඳටම ඇති. මේක එක දිගට පැවැත්වන්න බැරිකමයි තියෙන්නේ. අන්නේ පැවැත්වීම සඳහා යම් කිසි කෙනෙක් කරන උත්සාහයට කියන්නේ සම්මා වාය ආජීවය කියලා ජීවන රටාව සකස් කරගන්න ඕනේ. තමන් මේ වැඩමුළුවට හුරු වෙන්න ඕනේ. ඇති කරගත්ත සතිය ඉරියව්වෙන් සක්ම පරියංක ඉරියව්වෙන් සක්මන් ඉරියව්වට සක්මන් ඉරියව්වෙන් පරියංක ඉරියව්වට එක දිගට මල් මාලයක් අමුණන නූලක් වගේ කොයි මල ඇමෙනුවත් නූල කැඩෙන්නේ නැතුව තිබුණොත් අපිට එකකින් අල්ලපුවාම පුළුතෝගේම ගන්න පුළුවන්. නමුත් අමුණන්නේ නැතුව තියෙන මල් හුලඟක් ආවොත් සීචීකඩ වෙනවා. අන්නේ සීසීකඩ වීමට මිතර පුත්‍රචානන්සේ මෙච්චර පණිවිඩයක් දීලා අපි මෙච්චර කැප වෙලා මේක තනා ගත්තට මේක අරසා කරගන්න බැරිකම තමයි අපිට තියෙන දුර්ලකම. ඒකට කවුරුවක්වත්ම නෑ උදව් කරන්නේ. තමන්ම තමන්ගේ ක්‍රමසා විදිහට හොයාගන්න වෙනකොට ඒකයි මේ අනුග්‍රහිත පහක් බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ඒකට පූර්ණ කාලීනව ගත කරනවා නැත්නම් ආජීවයේ වශයෙන් ජීවන රටාව වශයෙන් භාවනා කිරීම කරන කෙනාට හැම වෙලාවෙම කල්පනා කරන්න වෙනවා මේ සඳහා සීලේ බලපෑමක් තියෙනවා සීතලව ඉන්න ඕනේ සදාචාර සම්පන්න වෙන්න ඕනේ සංස්කෘතික ගති වෙන්න ඕනේ හිතුවක්කාරකම් කරගෙන කරන්න බෑ නිතර බණ අහන්න ඕනේ අහන බණේ තියෙන්නේම මොකද්ද ඒ වගේ අමලියක් කරදරයක් වෙච්චාම ආයේ හිත සතිය පීඩේ තන වඩා ගන්නදී සාකච්ඡා කරනකොට ඒ Tamanට හරි ගිය ටික නැත්නම් තේරුම් ගන්න ඕනේ ටික හරියටම කියලා ඒක සුද්ධ කරගත්තොත් ශාසනය තියෙනවා කියන්නේ ඒකට උත්තර තියෙනවා කියන එක. හිතන්න ශාසිතයක් නැති කාලේ අපි මහන්සි වුණා නම්. හව් හරණක් නැහැ. කොහෙන් උදව් ගන්නද? මට මතකයි දවසක් ලොකු ශාංශ කියන රෑ 10ට විතර කතා කරලා මොකද්ද දන්නේ කල්පනා කර හිටපු දේ මම ගිහිල්ලා අන්තිමට වත්ත සපේලා මං කෝ ශාංශ මං යනවා නිදා ගන්න කියලා ආ හොඳයි හොඳයි දැන් වෙලා ගිහිල්ලානේ තියෙන්නේ කියලා කියනවා මම මේ කල්පනා කර කර හිටියේ ශාසනයක් නොතිබුණා නම් අපට මොකද වෙන්නේ කියලා. අපි තටමයි. කවදාවත් එකින් එකට ගලප ගන්න දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියලා සාරිපුත්‍ර සාංශාවට ඉස්මතු කරලා දීලා අපි පිරිසත් උත්සාහ කරන ගමන් කරද්දිත් අපිට පේනවා එතන තිබ්බ එක ඊගා චිත්තක්ෂණ කියනකොට හැරෙනවා. මෙන්න මේ පැවැත්ම දිගට යන්න ආරම්භ ධාතු වීර්ය නෙමේ නික්කම ධාතු වීර්ය අවශ්‍යයි. අන්නේ නික්කම ධාතු වීර්ය අතින් අපි ඔක්කොම සමානයි. ඒක පාවිච්චි කරන්න දන්නේ දෙකයි වෙලා තියෙන්නේ. අපේ හිත තියෙන්නේ කාමෙට නම් ඕන තරම් වීර්යය තියෙනවා. මේ මේ කාමේ නොවන පැත්තට යන්න ගියාම තියෙන අඩුපාඩු අතින් කිසිම කෙනෙක් මොන විදිහකට හිතන්න එපා මං අරයට වැඩිය මට නික්කම ධාතු විරිය අඩුයි කියලා අනිවාර්යයෙන්ම සමානයි. ඒකේ මේ ඥාන පිරිම වෙනසක්වත් නැහැ. ඒකේ බාලමහලු වෙනසකුත් නැහැ. උගත් නුගත් වෙනසකුත් නැහැ. පොහසත් දුප්පත් වෙනසකුත් නැහැ. අන්නේ වීර්ය ක්‍රියාවත් වෙන්න එපායි. මේ විභව ශක්තිය චාලක ශක්තියක් වඩපත් වෙන්න එපායි. අන්න ඒ සඳහා යොදවන මනසිකාරයට කියන්නේ අත්තිකේය උපඤ්ඤාතෝ මග්ගෝ යන්න ඕනේ නම් පාර තියෙනවා. අපේ යෝගාශ්‍රම සංස්ථාවේ දාලා තියෙන මේක තමයි පණ්ඩිත ශාන්සේ තෝරලා අත්තිකේය උපඤ්ඤාතෝ මග්ගෝ. උඹට යන්න ඕනේ ඉතින් නම් ඒකට පාර තියෙනවා. ඉතින් අපිට පේන තියෙන අපි ඒ නිසා බලනකොට මේ මෙච්චර ඕනකම තිබුණා කිව්වට අපේ එල්ලේ අපි ලබන විමුක්තිය අපි ලබන්න හදන මේ නිවන කියන එක ඇත්තටම අපි ඒකට අනුග්‍රහ කරනවාද නැත්නම් නිවනේන හැම වෙලාවෙම ආපහු ගෙදර එනවා. කමටහන් සුද්ධ කරනකොට තේරෙනවා මේ නිවනට ලං වෙන්න ලං වෙන්න බය හිතෙනවා. නිවනට ලං වෙන්න ලං වෙන්න තනිකම හිතෙනවා. නිවනට ලං වෙන්න ලං වෙන්න ඒකාකාරී ගතියක් එනවා. නිවනට ලං වෙන්න ලං වෙන්න නිදිමත ගතියක් එනවා. ඉතින් අපි කරන්නේ ආපහු අර කබලෙන් ලිපට වැටෙනා වගේ වෙනවා. කවදද අපිට මේ නික්කම ධාතු වීර්යයෙන් තේරුම් ගන්නේ අපි මේ වාගේ අරමුණ ගෙවිගෙන යනකොට නිදිමත පහළ වීගෙන එනකොට කම්මැලිකම දැනීගෙන එනකොට ඒකාකාරී ගෙනීගෙන බතිය දැනීගෙන මේක ප්‍රතිපදාවේ දියුණුවක් මේක කෙලෙස් අඩු ගතියක් ආපහු ආවොත් ආය බර බිම තිබ්බ වෙනවා ඒ නිසා මේ ගත්ත බර මේ කුසීතකම කඩාගෙන මේ ඒකාකාරීකම කඩාගෙන මේ නීරසකම කඩාගෙන ඉදිරියට යන්න මට පුළුවන් මට කවදා හරි කාගේ හරි උදව්වක් හම්බෙයිද කවදාවත් නැහැ තමන්මයි ඒක කරගෙන යන්න ඕනේ ආන්නේ වෙලාව එනවා එහෙම කරගෙන කරගෙන යනකොට වෙලාවක් එනවා තමන්ට තේරෙනවා දැන් ඇති පිස්සු කෙලිය ඇති දැන් මේ කඩාගෙන යන්න ඕනේ කියලා ඉතින් ඒකත් හටමලා ගන්න එකක් නෙවෙයි ඔක්කොම ධර්ම ඒක රස වෙලා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඒවා ඒක රස වෙලා වෙලාවකට කඩාගෙන යන්න පුළුවන් ගතියක් එනවා. ඒක ධර්මයෙන් උනන්දු කරලා දෙන්න පුළුවන් නමුත් ධර්මයෙන් විතරක් කරලා දෙන්න බෑ. අපි ඒකට සාදර වෙන්න ඕන. උදාහරණයක් වශයෙන් කියනවනම් ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරනවා සමහර පරියංක ඊ타ත්ම සාර්ථකව නිම වෙනවා යන්න ඉස්සෙල්ලම Tamanට තේරෙන්න පටන් ගන්නවා සුබ නිමිති. අද නම් ඇඟිල්ලත් ඒ අමාරුකුත් නැහැ. ආහාරත් තියෙනවා බඩේ. ඉතු ගුණයත් හොඳයි කියලා යනකොටම තමයි තේරෙනවා නිකන් සුබ නිමිති. අන්න ඒ වගේ හම්බ වෙච්ච වෙලාවේ දැනගන්න ඕනේ දැන් සද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා ඒක රස වෙලා තියෙන්නේ. එතෙන්දී මම නෙවෙයි වැඩ කරන්නේ. ධර්ම නියාමයක් වැඩ කරන්නේ. ඒ වෙලාවේදී මේ දුවට බබෙක් හම්බෙන්න ඉන්නවා මහත්ය හම්බෙන්න යන්න ඕනේ අනම්මනම් කිය කිය පස්සට දැම්මොත් ඒ අවස්ථාව ආයේ කවදා හම්බෙයිද දන්නේ අපි මේ වෙලාවට දෙන්නේ නිදහසර කරනොත් එයා බලනකොට දෙයියෝ බ්‍රහ්මව බඩ බඩ බදාගෙන hina වෙනවා අනේ මෙහෙමත් ධාතියක් මෙච්චර අවස්ථාව හම්බ වෙලා ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ ඒ නිසා මේ ඉහළට ආරම්භක වීර්යය මම කලින් කිව්වා වගේ ගොඩාක් දත් පිටි කාගෙන කරන්න ඕන වැඩ. ඒක තමයි අපි මේ ගීකයෙන් ඈත් වීම සඳහා කරන ප්‍රයත්නය. ඊට පස්සේ ඉන වීර්ය ඥාන සංප්‍රයුක්තයි. අච්චරම දාඩිය දාන්න ඕනේ හැබැයි ඥානෙ පාවිච්චි කරන්න ඕන. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ වගේ වැඩමුළුවට ඇවිල්ලා වාඩි වුණාට පස්සේ අපි දන්නවා එක්ක නිදිමත එනවා එක්ක හිත පිට යනවා එක්ක මොනවා හරි දෙකින් අපේ හිත මේ හරියට මේ ඉරක් ඇඳලා ඉර දිගේ කීතෙන් කපාන යනවා වගේ හිත යන්නේ නැහැ. හිත පිට යනවා. ඒක ඉතින් මනුස්ස ස්වභාවයේ හැටි. ආනේ බව දැනගෙන මේකේ නා නැවත නැවත මේක යොද යොදා මෙහෙවා මෙහෙවා යන්න පටන් අරගත්තාම එයාට තේරෙන්න පටන් අර ගන්නවා Taman සෑහෙන අත්දැකීම් රාශියක් දැනගන්න ඕනේ තියෙන්න ඕනේ. ඔය කිසිම බාධාවක් නැති වෙලාවක් කොයි වෙලාවකවත් ඇත්තේ නැහැ. ඒ නිසා යම් බාධා ප්‍රමාණයක් තියේදී යා ගන්න පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්නම් බාධා වලට තැන දීලා පැත්තට යන විනුවට යහගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ගත්ත අරමුණ පවත්වන්න පුළුවන්. අන්නේ පවත්වාගෙන යනකොට අපි හිතපුව අරමුණෙන් හිත පිට ගියා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යයෙන්ම හිත පිට ගියල. මේ හොඳ දක්ෂ යෝගාවචරේ. හිත පිට ගියාට පස්සේ දැන් තමයි දන්නවා අරමුණේ නෙවෙයි ඉන්නේ. හැබැයි පිට ගිය අරමුණක ඉන්න බව හොඳට දන්නවා. මම ඉන්නේ සද්දක කියලා. මම ඉන්නේ වේදනාවක් කියලා. මම ඉන්නේ හිතවිල්ල කියලා. එතකොට මේ යෝජනා කරගත්ත ආනාපානෙ නෙවෙයි ඉන්නේ. පිම්බීම හැකිලිමෙත් නෙවෙයි. ඇවිදිනකොට වම දකුණෙත් නැහැ දන්න සද්දක ඉන්නේ කියලා. ඉතින් මේ යෝගාවචරය කවදද සතුටු වෙන්නේ? මම අරමුණේ නැති බව දැන් දන්නවා. මම ඉන්නේ අසවල් අරමුණේ කියලාත් දන්නවා. ඉතින් යෝගාවචරය හරියට පැහැදිලි කරලා ඇහුවොත් අරමුණේ ඉන්නකොට අරමුණේ ඉන්න බව සත්‍ය දැනගන්න සතියත් අරමුණේ නැති බව දැනගන්න සතියත් ගත්තොත් කොයි සතියද වඩා දක්ෂ කියලා. මිශ්‍ර උත්තර තියෙනවා. උගදෙනකේ නම් මේ අරමුණේ ඉන්නකොට ඉන්න බව දැනගන්න සතිය හොඳයි. ඇත්ත තමයි. නමුත් අරමුණේ නැති බව දැනගන්න සතිය හොඳයි. ඒක තමයි අමාරු කියලා දෙන්නේ. මම දැන් අරමුණේ නැහැ. ඒක ලියලා ඒකට කලබල නොවෙන්න පුළුවන් නම් ඒකට තාම ගතිය කියලා කියනවා තාදී ගුණය කියලා කියනවා අරමුණෙන් පිට ගිහලා පිට ගිය බව දන්නවනේ කලබලයක් නැහැ. මොකෝ මම කියලා ගියා නෙවෙයිනේ. මම දැන් දන්නවා. මේක තමයි ලේසිම ක්‍රමේ නැවත අරමුණට එන්න. අන්න ඒ වගේ කරදරයක් අමලියක් නැති කෙනෙක් කවුරක්වත් නැහැ. ගියාට පස්සේ ඒක අඩුවෙන්ම ගාගෙන, අඩුවෙන්ම අනාගෙන, අනුවෙම කක්ක කරගෙන ආපහු අරමුණට එන්න ක්‍රමේ දන්නවනම් මේක පුදුම රසයක් කියන දෙයක්. ඒක මේ භාවනාව කියන එක හරි මිහිරි දෙයක් බවට පත් වෙනවා. ඒ ඒ දැනෙනකොටම, Tamanට දැනෙනකොටම හිත කොච්චර පිට ගියත් ආපහු ගන්න ගතිය වළක්වන්න පුළුවන්. පුළුවන් කෙලෙසයක් මේ ලෝකේ නැහැ. ආපහු මං ගන්න ගතිය ආපහු ගන්න ගන්න පුළුවන් කියන එක සාක්ෂාත් වුණාට පස්සේ පොඩ්ඩයි චිත්තක්ෂණයක එක එක සාර්ථක ප්‍රයත්නක් වෙච්ච ගමන් ඒ යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා මේ මගේ දැනුමම මම මේ අල්ලගත්ත ක්‍රමේ පිට ගියක නැවත ගන්න දැනුමම නැවත නැවතත් යොදවනවා තරම් බුදු ආමතුරට මට උදව් කරන්න බෑ මම අරගෙන ගත්ත ක්‍රමේ නැවත නැතිව දවන්න ඕන. අන්න ඒ ක්‍රමය නැවත නැවත එන්න මම මොන විදියෙ ජීවන රටාවක් ගත කරන්න ඕන. මම මොන විදියෙ ආජීවයකට යන්න ඕනද කියන එක ඒක Tamange තීන්දුව. අර නිසා බෑ මෙහා නිසා බෑ ආණ්ඩු ශ්‍රී ලංකා නිසා බෑ ආණ්ඩු UNP නිසා බෑ ඊතුගුණේ නිසා බෑ කියලා නිදහසට කරනු කියන එක තමයි මෙතන කුසීතකම කියන්නේ. එනිසා කවදා හෝ Tamanට නෝපන් අකුසල් නෝපදින්ට අවස්ථාවක් තියෙන වෙලාවක ඒක වළක්ක ගන්න පුළුවන් වෙලාවක් එනවා. අනුප්පන්නානම් පාපකාණං අකුසලාණං ධම්මාණං න උප්පාදාය. චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදහති. මේක තමයි සම්‍යප්පදන් වීර්ය බුදුරජාණන්සේ පෙන්නන්නේ තමගේ චිත්ත වීදී තියෙන පිරිසුත් තැනක. දැන් ඒක යනවා අපිරිසුත් තැනකට. කෙලස් තියෙන තැනට. දැන් මෙතෙන්ට ගිහිලා හිටනක් වුණොත් කෙලස් ඒ නිසා මට පුළුවන් මේ නූපන් කෙලෙස් නොඉපදවීම පිණිස හිතන රක් කරගන්නව වෙනුවට නැවතර නික්ලේශී තැන්ට හිත ගන්න. චිමුණු අරමුණට හිත ගන්න. නිර්මල තැන්ට හිත ගන්න. ക്ഷേම භූමියට හිත ගන්න. මේකට වෙන කවුරුත් උදව් කරන්න නැහැ. තමන්මයි. ඒක නිසා කලබල වෙන්න එපා කොරස් කටේ වත්ත දා ගන්න බැරුව. කලබල නොවී නැවත ආපහු ගන්න දන්නවා නම් අපි දන්නවා නික්ලේශී නැත්නම් නෝපන්න අකුසල් නොයිපද වීම පිණිස. අපි වෑයමක් දරන්න ඕන. ඡන්දයක් ඇති කර ගන්න ඕන. ඊට පස්සේ ඒක වරද්ද වරද්ද ගිහිල්ලා ආපහු ගන්න ගමනට ඇත්තට මොකක්වත් බාධා කරන්නේ නැහැ. පිට ගියේ හිත නැවත තමන්ගේ අරමුණට ගන්න චිත්තක්ෂණයකට බාධා කරන දෙයක් නැහැ. සතියේ තරම් බලවත්. නමුත් මේ නෝපන්න කුසල් නොයිපද වීම පිණිස මේ ගන්න ප්‍රයත්නය අපේ සාමාන්‍ය සම්ප්‍රදාය පෙන්වන්නේ වීරියේ ගුණ මහිමයක් විදියට. හිත ඉසල යම්මාකාට අරමුණේ තියලා තියලා පිරිමැදලා පිරිමැදලා පිරිසුදු කර ගන්නවා. පිරිසුදු කරනකොට අනන්ත අප්‍රමාණ බාහිර කෙලෙස් එන්න පටන් ගන්නවා. ඒ එනේන වෙලාවේ අර පිරිසුදු ටික රැකගෙන අලුතෙන් අපිරිසිදු කෙලෙස් නොයීම පිණිස වැටපදින. ඒකට කියන්නේ විරිය සික්ඛා කියලා. එහෙම නැත්නම් විරියෙන් කරන කටයුත්ත. නමුත් ඒ වෙනකොට අවිල්ල තියෙන කෙලස් තියෙනවනේ හිතේ. ඒකට උදාහරණයක් වශයෙන් දෙනවා රජ කෙනෙක් ප්‍රාකාරයක් බැඳලා ඇතුළු නුවරක් හදා ගන්නවා. ඒ කියන්නේ රජුරෝ කොටු කොටු තාප්පයක් බැඳගෙන ඇතුලේ ඉනවා. ඒක ඇතුලේ තමයි රජුරෝ ඉන්නේ. ඒක ඇතුලේ තමයි අමාත්‍ය මණ්ඩලයේ ඉන්නේ. ඒ කියන්නේ තමයි ආරක්ෂක සේවල් තියෙන්නේ. ඉතින් වටේට දියාගල් කපලා කොටු තාප්ප බැඳලා මැස්සෙකුට යන්න බැරි වෙන විදිහට හදාගන්න. හදාගෙන කාවල් කාර්යය දාන. එතකොට පිටින් කවුරක්වත් එන්න බෑනේ. එතකොට ඇතුලේ ආරක්ෂාවක් නමුත් ඒ වෙනකොට ඇවිල්ලා ඉන්න හොරු ඉන්න පුළුවන්. ඒ කියන්නේ දැනටමත් ඉපදිච්ච කෙලෙස් තියෙන්න පුළුවන්. එතකොට අනුප්පන්නානං අකුසලානං ධම්මන උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මාන දැනට ඉපදිලා තියෙන අකුසල ධර්ම නැති කිරීම පහනාය ඒකට තමයි සතිය ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සතිය කරන්නේ ඇතුල් නුවරට ඔත්තු කාර්යෝ දාන එක. ඔත්තු කාර්යෝ දාලා බලනවා දැන් ඇතුල් නුවර පුරවැසිකම ලබලා තියෙන කෙනෙක් රජුරවන්ට විරුද්ධව කටයුතු කරන කවුද ඉන්නේ? රජුරවන්ට පක්ෂව කටයුතු කරන්න ඉන්නේ කියලා Taman දිහාම Taman ඔත්තු කාර්යයක් බලනවා වගේ බලනවා. එතකොට තේරෙන පටන් ගන්නවා දවසේ අපේ ජීවන රටාව අපි කෙලෙස් වලටයි සහයෝගය දෙන විදිහට හදාගෙන තියෙන්නේ. එහෙම නැතුව නික්ලිෂ් පැත්තට නෙවෙයි. ඉතින් එතකොට අපිට පෙර හිටපු ආර්යයන් වහන්සේලාගේ කතා අහලා මේ සාර්ථක වෙච්ච තව කෙනෙක්ගේ දිහා බලලා මේක හදාගන්න වෙනවා. Taman දිහාම Tamanගේ ජීවන රටාව දිහාම විශේෂයෙන්ම සම්මා වාචා සම්මා කම්මන්ත හරිය වැදගත් වෙනවා. කටෙන්මයි අපි මේ ලබාගත් පිරිසුදු නැති කරගන්නේ. කටෙන් වෙන්නෙම ඝණයා කරේ වෙදුරොත් කුලයා කරේ බැඳුරොත්. අරන්නේට ගියොත් ප්‍රශ්නයක් නැහැ. අපි කොච්චර කතා කරත් ගස් කොළන් ඉන්නේ නැහැ නේ අපිත් එක්ක කතා කරන්නේ. අපි දන්න භාෂාවෙන් කතා කරත් ඔය රිලව්වක් කවදාක හුමිටි කියන්න ඔක රිලව් එකෙන්නේ නැහැ. ඌ නිකන් හික්කල යනවා යන්න ඔබට පිස්සු වුණාද මයිත් එක්ක කතා කරන්න එන්නේ කියලා. රිලව් වෙන්නේ අපිත් එක්ක කතා කරලා. ඔය ඇලදොලවල් එන්නේත් නැහැ. මිනිස්සයා කියන සතාව විතරයි මේ උපනාහයේ තියෙන කිව්ව දෙයකට එක ටික කියන. පැටලිනවා කිව්වම කෙලවරක් නේද සම්මා වාචා හදා ගන්න වෙනවා. ඒකට සම්මා කම්මන්ත මේ බෝ කරන වැඩ පටන් ගන්න යන්න එපා. කිටි වැඩ පටන් ගන්න එතන එතන ඉවර කරන වැඩ ව්‍යායාම සඳහා මිසක් මේ හැත් බැඳෙන වැඩ පටන් ගන්න. ওই දෙක තිබුණොත් ජීවන රටාව හදන්න පුළුවන්. ජීවන රටාව හදවෙන්නේ නැත්නම් අපි මේ සූපු කළ විසි කරපු උද්දණ්ඩක් වාගේ උක්කපයක් වගේ වේලිලා නැහිනවා. මේ වටේ ඉන්න හරියක් ඉන්නේ යමපල්ලෝ. එක එක්කත් නෑ අපේ නිවනට උදව් කරන. කිට්ටු වෙලා ඉන්නවනම් ඌ කිට්ටු වෙලා ඉන්නේ මොකක් හරි අර්ථ අර්ථයක් ගන්නවා. ඒ නිසා ඒ ඒත් එක්ක වැඩි වචනයක් නැතුව තමන්ගේ ජීවන රටාව හදාගත්තොත් බුදු දහමේ සඳහන් කළ දෙන පුදුමාකාර වීරියක් වෙලාවක් ඉස්පාසුවක් තමන්ට ලැබෙන්න පටන් ගන්නවා. එදාට තේරෙනවා ඒක මේ උපත්තියේදී අපිට තිබුණු ඥානයක් නෙවෙයි. වැඩ කරගෙන කරගෙන යනකොට කෙලස් කපන වැර ඇතුව ඒකට ඒ ඒ අත්තිකේ උපඥාතෝ මග්ගෝ කියලා ඒ ක්‍රමයට බලන්න ගියාට පස්සේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගණ්‍යා කරෙන් වෙන් වෙලා කුලයා කරෙන් වෙන් වෙලා මූලික අවශ්‍යතාවන් වලට විතරයි නටන්නේ. සුඛෝපභෝගී වෙන්න හදන්නේ. පාරිභෝගිකත්වයට යන්නේ ඕන කෙනෙක් ඕන පැත්තකට ගියා වයි කියලා ඒ අර පිරිමැසුන් ජායක ජීවිතයට යන්න පටන් අරගත්තට පස්සේ දවසේ සෑහෙන වෙලාවක් ඉතුරු වෙනවා භාවනා කරගන්න. ඒකෙදි කාන්තපක්ෂයට හරිම අසාධාරණ ක්‍රමයක් අපේ තියෙන මේ පුරුෂ ප්‍රධාන ක්‍රමේ. නමුත් දිහා බලනකොට භාවනා මධ්‍යස්ථානක වැඩියෙම ඉන්නේ කාන්තාව. ඒ කොයි දෙයක් තියාගෙන කාගෙන මේක අරගෙන යනවා. ඉතින් ඒක නිසා ඒ ඥාන පිළිමක මේ ප්‍රශ්නයක් නෑ. ඒකට ස්ථානෝචිත ප්‍රඥාව දානවනම් ඇත්තට මේ වෙලාවේ කතා කරන්න ඕනේ වීර්යය ගැන තමයි. නමුත් ඒක ප්‍රඥා ගෝචර වීර්යයක් වෙන්න නෙන්න නෙන්න අඩු ප්‍රයත්නයකින් වැඩි හුදකලාවක්, වැඩි විස්රාමයක්, වැඩි විවේකයක්, වැඩි පිරිචිගතියක් ඇති කරගන්න. ඒකට ඊටාම ගැඹුරින් දේශනා හමාර කරන්න ඉස්සෙල්ලා මම කියන්න ගැඹුරෙන් කොහොමද අපිට මේක ධර්මයෙන් පෙන්වන්නේ කියලා අපි ආරම්භයේදී අරමුණක් මුලිච්චි කරගන්න ආපాతගත කරගන්න හරියට මෙනෙහි කරන්න ඕන. ආස්වාසිය ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් ප්‍රසවාසයෙන් පිට යනවා පේනවනම් ආස්වාසයේ මහත්තර සරයක් මෙනෙහි කරන්න කියන ඇතුළේ නැතුළේ නැතුළේ නැතුළේ නැතුළේ නැත්නම් ආස්වාසිය ආස්වාසිය ආස්වාසිය ආස්වාසිය නැත්නම් ගන්නවා ගන්නවා ගන්නවා ගන්නවා ඊටසේ හෙලනවා හෙලනවා හෙලනවා කියලා බොහෝ ආරගානක් මෙනෙහි කිරීමෙන් තමයි අපි අරමුණක් නතු කරගන්නේ නැත්නම් අරමුණක් මුලිච්ච කරගන්නේ අරමුණක් ආපాతගත කරගන්නේ ඒක හරියට මන්ත්‍රයක් ජප කරලා කරලා කරලා කරලා මන්ත්‍රය සිද්ධ කරගන්නවා වගේ මෙනෙහි කළා මෙනෙහි කළා තමයි අපි වම දකුණ මුලිච්ච කරගන්නේ ආශ්‍රව ප්‍රසවාසය මුලිච්ච කරගන්නේ පිම්බීම හැකිලි මුලිච්ච කරගන්නේ ඒකට කරන දින ප්‍රයත්නය කියන්නේ විත්තක්කේ අරමුණට හිත නැංගීම නමුත් හිතන්න ධම්මවේශ වේලාවක මේ යෝගාවචරය අච්චර මහන්සියකින් නංගඬ කාලා නංගඬ කාලා නංගඬ කාලා නැත්තම් මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා එහෙම නැත්නම් ලේබල් කරලා ලේබල් කරලා කොහොම හරි අරමුණ වගලගත්තයි කියලා අපිට පුළුවන් කියලා හිතමු පියවර 3-4ක් යන්න. ආස්වාද ප්‍රසාරලේ 3-4ක් යන්න. එතකොට යාට තේරෙනවා අච්චරම මෙනෙහි නොකර අච්චරම පොරකන් නැතුව මේ කරපු පරිසරයේ ලැබිච්ච ගමන් සාමාන්‍ය මෙනෙහි කිරීමකින් අරිට වැඩි වාර ගාණක් ආස්වාද ප්‍රසවාසයේ ඉන්න. අයිට වැඩි වාර ගාණක් වම දකුණේ යන්න පුළුවන් ගතියක් තේරෙනවා. අපි යම් කිසි කෙනෙකුගේ උදව්වක් ඇතගෙන බයිසිකලයක පදින්න පුරුදු වෙනකොට කෙනෙක් බයිසිකල හයියෙන් අල්ලගෙන ඉඳද්දීනේ අපි යන්තම් ගොඩ වෙලා තටලනා තතනලා තතනලා යන්නේ. නමුත් ටික වෙලා ගියාට පස්සේ මේක බැලන්ස් එක තේරුණාට පස්සේ අපිට පුළුවන් වෙනවනේ වැටේ ගමයි ඉස්සට වැඩි රවුන්ඩ් එක තුන පාග ගන්න. ආන්නේ වගේ වෙලාවක් එනවා අච්චරම මෙනෙහි නොකර විතක්ක නොකර අරමුණත් එක්ක සුවද වෙන්නේ. මේක අර කරපු ප්‍රයත්නයේට හම්බෙන ලාභේ. එතකොට මේ යෝගාවචරයා වීර්ය කරනවායි කියලා ඒ මෙනෙහි නොකර වුණත් අරමුණ පවත් ගන්න පුළුවන් වෙලාවේ අනවශ්‍ය විදිහට මෙනෙහි කරන්න යන්න හොඳ නැහැ. එයා බලන්න ඕනේ මෙනෙහි කිරීම අඩු කරලා අරමුණත් එක්ක ඉන්න වෙලාව වැඩි කිරුවොත් විතරයි සමාධියට ඉඩ ලැබෙන්නේ. මෙනෙහි කිරීම වැඩි කරුවොත් සමාධිය බාධා වෙනවා. ඉතින් කවදා හරි යෝගාවචරයට තේරුනොත් ඉසර මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඇසුර පවත්වපු අරමුණ දැන් එච්චරම මෙනෙහි නොකර එච්චරම නම් අඬ ගහන්න නැතුව අරමුණ ඇස්බල්මේ තියාගෙන පුළුවන්කමක් තියෙනවා නම් ඉතින් විරිය අඩු ගතියක් වගේ පෙනුනට භාවනා විදිනුනවා ඉස්සර විතර වීර්ය කරන්න ඕනේ නැහැ. ඒ නිසා ආරම්භ වීතිය ගොඩාක් ශක්තිය ගත්තට ඉස්සරහට යනකොට ඒක ශිල්පීය දැනුමක් ලැබෙනවා. පොඩි මෙනෙහි කිරීමකින් පොඩි ප්‍රයත්නයකින් අරමුණට මොන නුනට දාගෙන ඉන්න පුළුවන්. යම් වෙලාවකට හිතන්න හරියටම තාක්ෂණික භාෂාවෙන් කතා කරන පළවෙනි ධ්‍යානයට ගියාට පස්සේ තාමත් එයා ධ්‍යානයේ රකින්නේ විතක්ක ਵਿਚාර දෙක තියාගෙන. අවශ්‍ය වුණොත් මෙනෙහි කරගෙන. දෙවෙනි ධ්‍යානට යනකොට විතක්කේ 100%ක්ම හලන්න ඕනේ. මෙනෙහි කරන්න හොඳ නැහැ. කෙරුවොත් දෙවෙනි ධ්‍යානට යා ගන්නත් බෑ. කියන්නේ මෙතෙක් වෙලා පාවිච්චි කරපු මේ විතක්කේ. එහෙම නැත්නම් මේ වීර්ය බහා තැබුවේ නැත්නම් වීර්ය දියුණු කෙරුවේ නැත්නම් ඉහළට යන්න බෑ. ඒ නිසා වීර්ය කරන්න ඕනේ අවශ්‍ය වෙලාවට. නමුත් භාවනාව තමට නතු වෙලා එනකොට අරමුණ තමට නතු වෙලා එනකොට එහෙම වීර්ය නොකර අරමුණට යන්න දෙන එක ප්‍රඥාව නැතුව කරන්න බෑ. ඒකට කියනවා ප්‍රඥා සම්ප්‍රයුක්ත වීර්ය කියලා. මෙතන තමයි යෝග ජීවිතය අපි හිර වෙලා තියෙන්නේ. කොතෙන්ද මෙනෙහි කරන්න ඕනද? කොතෙන්ද මෙනෙහි කළ යුතු නැද්ද? දැන් අද ප්‍රශ්න දෙක තුනක් ඇවිල්ලා තිබ්බා. මේ භාවනා කරගෙන යනකොට එක්කෝ ආනාපානෙතියෙදි කම්පන චංචල දැනෙනවා. උණුසුම් සිසිල් ගති දැනෙනවා. එතකොට මම නැවත මෙනෙහි කරමින් ආනාපානට යන්න ඕනද නැත්නම් මේ කම්පන චංචල ගතිය උණුසුම් සිසිලත් එක්ක ආනාපානෙ යන්න අරිනවද කියලා. ඉතින් මේ තැකේ එනවයි කියන්නේම යෝගාවචරයට තාම අර විමසුන්න ඕන ඇවිල්ලා නැහැ. සැකනම් තාම කරන්න කියන්නේ අරමුණ මෙනෙහි කරමින් ඉන්න කියනවා. සැක නැත්තම් මෙනෙහි නොකර යන්න අරිනවා. ඊට පස්සේ ලොකු ස්පාසුවක් ලැබෙනවා. මෙනේ නොකර සිද්ධි ඔක්කොම දකිනවා මේක මූල කර්මස්ථාන මේක අනෙකුත් කර්මස්ථාන කියලා හාත්පස පේන්න පටන් ගන්නවා. බුදුසසුනසේකට දෙන්නේ බොහෝම උත්කර්ෂවත් නිදර්ශනයක්. ගෝයිපලක් ගාව නැත්නම් කුඹුරු යායක තනකොළ කවන ගොපල්ලෙක් ගොයම නොකා වනාතේ විතරක් කාලා ඉන්න නිතරම ගොන්නුන්ට ඇහැති අනින්න එපා. මොකද ගොනා හරිය කැමැති යාට පොර දාලා හදපු බෝගේ කන්න. ඒක යවොත් ගුටි කන්න වෙනවා. ඒ නිසා හරක් ටික තියාගෙන ඉන්නේ බෝගේ කන්න නැතුව වටේ වනාතේ කන්න. ඒ වගේ තමයි ආරම්භක සතිය. හරියම අර ගොනා යන්න හදන්නේම භෝගී කරන්න. නමුත් බුදුජානකසේ සඳහන් කරනවා මෙහෙම ගොයන් කව කව ඉන්න ගොපල්ලා දවසක භෝග අස්සන නෙළුවට පස්සේ අර හරකුණ්ඩ කුඹුර පුරා ගිහලා කන්න පුළුවන් වෙලාවක් එනවනේ. එදාට කොවියට හරක් එලවෙලව බල බල ඉන්න ඕනේ ඔන්න කණ්ඩාරලා ඉන්න පුළුවන්. ඒ වගේ භාවනා ඉහළට යනකොට අස්සන නෙලපු කුඹුරක නියරෙයි ඉපනැල්ලයි වනාතයි සියල්ලම කණ්ඩ දීලා බලා ඉන්න කොවියෙක් වගේ ගොපල්ලෙක් වගේ මේ භාවනාවේ වැඩිමක් සිද්ධ වෙනවා. එදාට තේනවා අර තටමලා මහන්සිලා ගත්ත සතිය දැන් සුපුරුද්දට නිකන් ඇබ්බැහියට අරමුණේ යන්න පටන් ගන්නවා. මෙන්න මේ කාරණාව හරිම අමාරුයි. යෝගාවචරයට තේරුම් ගන්න. උදාහරණයක් වශයෙන් කියනවා පළවෙනි ගියර් එකේ ඉඳලා කාර් එක කොයි වෙලාවේද සෙකන්ඩ් ගියර් එකට දාන්න ඕන කියලා තේරෙන්නේ නැහැ. සෙකන්ඩ් ගියර් එකේ ඉඳලා තර්ඩ් ගියර් එකට දාන්න කොයි වෙලාවද දන්නේ නැහැ. මොකද ෆස්ට් ගියර් එකේ හරියට පෙට්‍රල් පිච්චෙනවා. ඉතින් ඒක යන්න පටන් ගත්තට පස්සේ සෙකන්ඩ් එකට දැම්මේ නැත්තම් අඬාගෙන තමයි වාහනේ දුවන්නේ. සෙකන්ඩ් එකට දැම්මට පස්සේ ගැම්ම ගත්තට පස්සේ තර්ඩ් එකට දානවා. ඊට පස්සේ කන්දකට ආවනම් එයා ආයෙ සෙකන්ඩ් එකට දාන්න ඕනේ. බර ගියර් එකට දානවා, ලයිට් ගියර් එකට දානවා. ඉතින් ඒක ඩ්‍රයිවිං කරලම ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුව පටන් ගත්ත වෙලේ ඉවර නිකන් ෆස්ට් ගියර් එකේ ගියට කරන්නත් බෑ. පටන් ගත්ත වෙලේ පටන් ගන්නකොටම টොප් එකට දාන්නත් බෑ. ඉතින් මෙන්න මේ විදිහට මේ වීරියේ ගුණාත්මක රසයක් තියෙනවා. ඒ රසය පින්දලම කරනවා මිසක් අත් වැරද්දෙම කරනවා මිසක් කද්දාකවත් කාටවත් 100ක් හරියට කරන්න බෑ. ඒ නිසා මේක වැරද්දක් නෑ කාටවත් ගහන්න තරම් වැරද්දක් නෑ. නමුත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. විශේෂයෙන්ම මේ වගේ ඇවිල්ලා භාවනාට යොමු වෙලා මූලික කැපකිරීම කරපු එකනා දැනගන්න ඕනේ. ඒ ඒ තැනට ස්ථානෝචිතව අවශ්‍ය වීර්ය ප්‍රදේශයේ යොදනවයි කියන එක වාහනේ ඉන්න සෙනග හැටියට ආනතතලයේ හැටියට කොයි ගියරකේ යනවද කියන එක වගේ තමයි. කන්දක් නම් බර ගියර් එකට දාන්න. පල්ලමක් නම් ලයිට් ගියර් එකට දාන්න. ඩාලිවර්ලා සෙනඟේ බරේ හැටියට නඩත්තු කරනවා කියන එක බුදුරජාණන්සේට අපි ගැන පොඩි විශ්වාසයක් තියෙනවා. ඒක උගන්නලා නැහැ අපට. කරලා දැනගන්න කියන. කන්ද ගැනුවලට හුඟක් ලයිට් ගියර් ගහුවොත් ඉග්නිෂන් ගහන්න ගන්නවා. එතකොට දැනගන්න ඕනේ බෑ එන්ජින් එකට අදින්න බෑ ඔක හිටනවා. එතකොට ක්ලච් කළා දැන් නම් හැබැයි වෙලා තියෙන්නේ මේ බයිලා කතා මං කියන්නේ මොකද දැන් තියෙන ඔටෝමැටික් ක්ලච්. එතකොට ඒ කාර් එකම ගවර්නර් එකෙක්ම හදලා දෙනවා. නමුත් මම ඉගෙන මන් ඩ්‍රයිවිං කරන කාලේ තිබුණේම හෑන්ඩ් ගියර්. ඔය ඇඩියට මම ඉතර දක්ෂත් නැහැ. නමුත් මේ හොඳ නිදර්ශනයක් මම මේ කියන්නේ. භාවනා කරගෙන යනකොට ෆස්ට් ගියර් එකේම දුවන්න ඕනේ නැහැ. නිතර මෙනෙහි කරමින් මෙනෙහි කරමින් යන්න ඕනේ නැහැ. භාවනා නතු වෙනවා නම් මෙනෙහි නොකර යන්න අරින්න. ඒකට අපි කියන්නේ සක්මන් කරනකොට මෙනෙහි කරමින් කරමින් යන්න. යම් වෙලාවක දැනුණා නම් අනායාසයෙන් සක්මනට යන්න අරින්න. වීර්ය නොකර නමුත් අර දැනුම ඇතුව අර අත්දැකීම ඇතුව ආන්නේ යන්න පටන් ගත්තාම තේරෙනවා බබාට නිින්ද යාගෙන ඉnde ඉnde නැලවිලි කවිය අඩු කරන්න ඕනේ. හොල්ලන එක නතර කරන්න ඕනේ. නැත්තම් නිින්ද යන්න ඉස්සෙල්ලා කරපු වල වගේ හයියෙන් නැලවිලි කවි කියන්නේ හොල්ලන්න ගත්තොත් බබා ඇද්ද කරලා අම්මට කුණු වarpෙන් බනින්න පටන් ගන්න. උඹට තේරෙන්නේ නැද්ද අම්මා මේ නිින්ද යාගෙන උඩ කරබන හිටවංගෝ කියලා. ආයම්ම කෙනෙක් නම් තරහ වෙනවා. අම්මා නජින් තරහ වෙන්නේ නැහැ පොඩි එකා බැන්නත්. ඉතින් ඒ වගේ අර ගොර හැඩි අනින් දිගටම නැලවිලි කවි කියලා හරියන්නේ නැහැ. ඒකේ පව් වෙන කියලා බබා දොයි කරව ගන්නවා. එතකොට වීර්ය අඩු කිරීමක් මම මේ කතාන්නේ ඒක දක්ෂකමක්. ඒකට කියන්නේ ප්‍රඥා සංප්‍රයුක්ත ප්‍රඥා ගෝචර වීර්ය. ඒක හරීම අමාරු විස්තර කළ දෙයක්. මොකද දෙනෙක් අර අල්ලගත්ත එකට දත කාගෙන දඟලනවා. ඉතින් එතකොට ඉන්නේ නැහැ අර කියන සමාධිය. අර ක්‍රීම් එක එළියට එන්නේ නැහැ. මෙන්න මෙතනදී ඒ කුසීතකම කියලා කියන්නේ තටමන එකම නෙවෙයි. වීර්ය කරන එකම නෙවෙයි. ඒ වෙලාවේදී යන හැල්ම බලලා ඒකට හිමීට භවනා කරගෙන යන්න පුළුවන් නම් එයාට තේරෙන පටන් ගන්නවා එහෙම දෙයක් තමන් කරන්නේ නැතුව බුදුහාමුදුරු කොහොම කියලා දෙන්නේ. ගුරුහාමුදුරු කොහොම කියලා දෙන්නේ. නිසා ඒ වෙලාවට අවශ්‍ය පරිශ්‍රණය කරලා ඒ පදම වීර්ය කළ යුතු පදම වටහා ගැනීමට මේ අද දවසේ ධර්ම දේශනාව සියලු දෙනාට හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සියලු දෙනාට ඒ විරිය ආරම්භ භාවය ඇති වේවා කියලා ප්‍රාර්ථනා